ඒක නා තමන්ගේ සීලය අලුත් කරගෙන අදි සීලයක් පාඩපත් කරගෙන හිත අලුත් කරගන්න උත්සාහ කරන්න ඕනේ මේ කරන වැඩේ තියෙන වටිනාකම සලකලා. ඒකට කියනවා සීලානුගහිත කියලා. ඒ වගේම මේ වගේ බණ කතා හුම්කම් දෙන්න ඕනේ. අලුත් අදහස් ਸਰවඥ දේශිත දේවල් මේ හිතට එකතු කරන්න ඕන. ඒකට කියනවා සූතානුග්ගහිතේ කියලා. ඊට පස්සේ තමන් භාවනා කරන ගමන් ඒ මතුවෙන අත්දැකීම් අත්දක අත්දකින අත්දැකීම් සාකච්ඡාවට ලක් කරන්න ඕනේ. දර මේ කමටහන සුද්ධ කර ගන්න ඕනේ. ඒකට කියනවා සාකච්ඡානුග්ගහිතේ කියලා. මේ දේ කරන ගමන් අපි අරමුණකට හිත යොදලා සමතයක් සමාධියක් ඇති කරන්න උත්සාහ කරනවා ඊට පස්සේ ඒ ඇති වෙන සමාධිය හරහා අරමුණේ තියෙන වෙනස් වෙන ගතිය හිත පාරන දුක් දෙන ගතිය ඒවා Tamanට ආණ්ඩු මට්ටු කරගන්න බැරි ගතිය කියන අරමුණේ යථා ස්වභාවය එහෙම නැත්නම් අපි බෞද්ධයන් වශයෙන් සඳහන් කරන්නේ අනිත්‍යත්වය, දුක්ඛත්වය, අනාත්මත්වය පිළිබඳව සැලකිලිකව දක්වනවා. ඒකට කියනවා විපස්සනා අනුගායිතය කියලා. ඉතින් මේවා එකින් එක එකින් එක ශක්ති ප්‍රමාණය අනුග්‍රහ කරගෙන ගියොත් තමයි අපි බලාපොරොත්තු වෙන ඵලයට ලං වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව තමන්ගේ ඒකට යදවුමක් නැතුව, පෙළගස්මක් නැතුව ඒ ඉබේ වෙයි කියලා හිතන්න අමාරුයි. ඉතින් ඒ නිසා භාවනාව පිළිබඳව වැඩි අගයක් ආඩම්බරයක් දාන්න කෙනා ඒක සඳහා වැඩි වැඩියෙන් අනුග්‍රහ කරනවා. එහෙම නැත්නම් තමන්ගේ සීලය පිළිබඳව තව තවත් අදි සීලයක් ඇති කරගන්න නැත්නම් රකින්න සීලය ශක්ති ප්‍රමාණයෙන් පිරිසිදු කරගන්න වැඩි උනන්දු වෙනවා. ඒ වගේම තම කොච්චර බෞසුතව දැනුවත් හිටියත් තව තවත් ධර්ම කරුණු අවස්ථානුකූලව අහුම්කන් දීම කරනවා සූතානුග්‍රහිතේ පිණිස. ඒ වගේම තමන් අත්දකින අත්දැකීම් භාවනා කමටහන සම්බන්ධ හෙලිකිරීම ප්‍රකාශ කිරීම සුද්ධ කිරීම පරිවර කර ගන්න. එම කරනකොට තමයි මේ සමතේ දියුණුවක් විපස්සනාවේ දියුණුව නැත්නම් සමත අනුග්‍රහිතයක් විපස්සනා අනුග්‍රහිතයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සඳහා අපකප්ප වීමයි මේ අනුග්‍රහ කියන වචනේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ දැන් අපි මේ යෙදී ගත කරන භාවනා වැඩමුළුවේදී ඒ විදිහටම දවසේ එක වැදගත් අංකයක් විදිහට ධර්ම දේශනාවක් ඉදිරිපත් කරලා තිනවා. මේ අද දවසේ ත්‍රිපිටකයේ අවස්ථාව වගේ. ඉතින් ඒ සඳහා සරුවචන් වහන්සේ විසින් දේශනා කරලද සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රය දවසෙන් දවස විග්‍රහ කරමින් ඇතුළකට බහින ධර්මදේශනා මාලාවක සම්ප්‍රදායක් තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ සම්ප්‍රදායනුව අද ඉස්සරහින් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සාරෝපම සූත්‍රය ඒ සර්වජන් වහන්සේ වැඩ ඉන කාලේ සිදුවෙච්ච සිද්ධියක් සම්බන්ධ කරගෙන අත්‍තරව සිද්ධියකටත් වඩා අසීති වැටක් එක යායක් අල්ලගෙන සම්බන්ධ කරගෙන සර්වඥ දේශිත සූත්‍රයක් මේකේ තියෙනවා. ඉතින් මේ සාරෝපම සූත්‍රය ගැන කෙටි මතක් කිරීමක් එහෙම නැත්නම් හඳුන්වා දීමක් කළොත් ඒක පෙන්වලා දෙනවා සර්වඥාගේ ශාසනයේට දේවදත්ත ස්ථිරයන්ගෙන් ඇතිවෙච්ච බලපෑම කොහොමද කියලා. එහෙම නැත්නම් ඒ දේවදත්ත ස්ථිරයන් එක්ක ඇතිවෙච්ච ඒ අන්තර් සම්බන්ධතා පිළිබඳව ਸਰවඥ විග්‍රහය. ਸਰවඥාංශ කොහොමද දකින්නේ කියලා. ඉතින් ඒ නිසා ඒක මේ සූත්‍රේ සමාර වෙනකොට අපිට අපි දන්නවට වැඩිය අලුත් කරුණු රාශියක් දේවදත්ත හිතවිරෝ ගැන දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම සරුවච්චන් වහන්සේ වගේ කෙනෙක් ශාසනයකට ඒ වගේ බලපෑම් ඇති කරන මෙවැනි පුද්ගලයෙක් එක පැත්තකින් නෑයෙක් එක පැත්තකින් ශාවකයෙක් තිහා බලන හැටි සහ අපෙන් බලාපොරොත්තු වෙන හැටි බලන්න අපෙන් බලාපොරොත්තු වෙන හැටි කොහොමද ඒ වගේම භාවනා කරනකොට භාවනා ජීවිතයේදී තමා තුළින්ම තමන්ගේ දේවදත්තය හම්බ වෙන හැටි ඒ දේවදත්තය හම්බුණාට පස්සේ ඒක පැත්තකින් දේවදත්ත ඉන්නවා හිතේ අනිත් පැත්තෙන් සරුවච්චන් වහන්සේ ඉන්නවා හිතේ ඉතින් මේකෙදි කොයි වෙලාවේ දේවදත්තයා දිනනවද කොයි වෙලාවේ ਸਰවචනාසේ දිනනවද කියන්න මේක නාට්‍යකාරයෙන් පෙන්වන පෙන්ීලක් මේක තියෙන. මේක රංගනයක් තියෙනවා. එතකොට ਸਰවචනාංශේ තමන් වහන්සේ මේ බාහිර සාසනය ඇති වෙච්ච පුද්ගල දෙකුල් දෙකේ ගැටුමක් නිදර්ශනාකාරයෙන් රූපකාකාරයෙන් උපමාකාරයෙන් පෙන්නලා කෙනෙකුට අවස්ථාවක් ලබා දෙනවා තමන්ගේ හිතේ විතර්කය වැඩ කරන හැටි. ඉතින් මේ සූත්‍රය සාරෝපම සූත්‍රය කියලා සඳහන් කරලා තියෙන්නේ ගහක හරය අපි කියනවා අරටෝ කියලා ඒ ගසක හරය උපමාවක් අරගෙන සාර උපමාවක් හත කරගෙන දෙන දේශනාවක් ඒ නිසා මේකට සාරෝපම සූත්‍රය කියලා තියෙනවා මේ සූත්‍රය අඩංගු සූත් 10ක් සූත්‍ර ගොනු කරලා වර්ගයක් විදිහට සඳහන් කරන්නේ 10ටම කියන්නේ ඔප්පම වර්ගය කියලා උපමාමයි 10ක් එකේ පෙන්නන. උපමා වශයෙන් උපමාවක් ගෙන හරපාලා උපමේය වශයෙන් යෝගාචරයට භාවනාවේදී Tamanට Tamanගේ ඇතුළෙම ඉන්න දේවදත්තයා එනත මිච්ඡා සංකප්ප හම්බ වෙන හැටි ඒ වාගේම ඒකට උත්තරේ වශයෙන් සම්මා සංකප්ප ඒ අවස්ථාවේ යටපත් වෙලා තියෙන හැටි ඒ යෝගාවචරණම සමාහලාවට මිච්ඡා සංකප්පේ යටපත් වෙලා සම්මා සංකප්පේ ඉදිරිපත් වෙන හැටි එතකොට මේ ප්‍රශ්නේ දිහා බලන හැටි ඒ ප්‍රශ්නේ දක්වන ආකල්පවම Tamangeම වෙනස් වෙන හැටි මේක පරිණාමයක් ආකාරයට හරි වැරදි දෙක අතරමැදින් ගමන් කරමින් ඉnde ඉnde ඉnde ඉnde යෝගාවචරය අප්‍රජාත ධෛර්යයෙන් සටන පාවා නොදී ඉදිරියට යනවනම් එයා යෝගාවචරගේ හිත පරිණාමයකටපත් වෙනවා ක්‍රමක්‍රමයෙන් ලෝකේ යථාර්ථය කියන්නේ මොකද්ද නැත්නම් ඇති හැටිය මොකද්ද කියන එකට ඒ නිසා මේ ඇති හැටිය කියලා වෙනමම වෙන් කරපු තැනකට යන්න හදනව නෙවෙයි මේ හිතේ ආකල්ප වෙනස් වෙන වෙනස් වල හැටියට ඒ හිතානෝ ක්‍රියාත්මක වෙන වචන සහ ක්‍රියා පුදුම විපරිණාමයකටපත් වෙනවා පුදුම වෙනස්කම් රාශියකට පස් වෙනවාපත් වෙනවා. ඒ හැම දෙයක්ම තරුණ ආධුනික යෝගාචර හිතනවා මම වග වෙන්න ඕනයි කියලා. ඉතින් යා හරියට දුක් කරදර ගන්න. තමයි පරිද්දක් සිද්ධ වෙච්චා. හරියට දුක් කරදර ගන්නවා හිතට. හරි ගියාම හරියට ආඩම්බර වෙන්න පටන් ගන්නවා. මේක ධර්ම පද්ධතියක් බව හේතුඵල පද්ධතියක් බව තමන් ඒකේ හුදු නිරීක්ෂණයක් බව නිරීක්ෂකයෙක් පවණයි බව තේරුම් ගන්නේ ආර්ය භූමියට පත් වුණාට පස්සේ තමයි. ඒත් ඉවර නෑ ඊට පස්සේ අරහත්ත්වයටපත් වුණාට පස්සේ පේනවා මේක මේ හිත කරදර ගන්න දෙයක් නෑ මේක තියෙන්නේ මේ ඒ ඒ හේතුවට ඒ ඒ ඵලයේ ත්‍රිවිධයක් මිස මේ මම කරපු දෙයක්වත් මේක මට වෙච්ච දෙයක්වත් නෙවෙයි මේක කොයිතන වුණත් සිදු වෙන්නේ මේ වගේ චිත්ත නියාමයක් විතරයි න්‍යාය ධර්මයක් ලෝකේ වැඩ කරනවා ඒ කොහෙදෝ යන ලෝක නියාමයකට දුක් කරදර ගන්න මිනිහට පෘතජ්ජනයි කියලා කියනවා මේ දුක් කරදර ගත්ත නිසා මම මෙතෙක් කල් පුතඥව හිටියා නේද මට මේක මේ මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මේක ධර්ම පද්ධතියක් වශයෙන් බලන්න මට සීක කෙනෙක් වශයෙන් හික්මෙන්ෙක් වශයෙන් ගත කරන්න පුළුවන්ද කියලා කල්පනා කරන කෙනා මේ සිද්ධියෙන් එච්චර gadu ගන්නේ මේ සිද්ධියෙන් එච්චර හික් කරදර ගන්නෑ හැබැයි ඒක නිදර්ශනයක් කරගන්න ඒක පරිශ්‍රණයක් කරගන්නවා කරගෙන තේරුම් ගන්න මේ නිදර්ශන මාර්ගයෙන් ඉස්මතු වෙන්නේ ලෝකේ සනාතන ධර්මයක් මිස මට ඩොක්කක් අනින්නවක්වත් මට ලැජ්ජාවක් ගෙන දෙන්නවක්වත් මට ආඩම්බරයක්වත් ගෙන දෙන්න දෙයක් නෙවෙයි කිය ඉක්මිලා අවසානයේදී ඒ සම්පූර්ණ හික්මීමේ સમાප්තියේදී මේ වෙන දේවල් වලින් නොසැලී සිටීමට මේ තියෙන දේවල් වලින් හිත් කරදර නොගැනීමට ආදී ගුණයක් දිනු වෙනවා. ඉතින් ඒ නිසා මේ දේවදත්ත ගැන සඳහන් කරනකොටම සාමාන්‍ය බෞද්ධයාට ඇති වෙන්නේ මේ තරහක් ශාසනය ඇතුළෙන්ම ආපු සරුවචනාංශික න්‍යායික වශයෙන් මේ ඉඳලා පැවිදිත් වෙලා භාවනායේ ප්‍රයෝජන අරගෙන ඒ සියල්ලම ශාසන විනාශ කරන්න පාවිච්චි කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා ඕනම කෙනෙකුට දේවදත්ත පිළිබඳව සංකල්ප කොච්චරද කියනවනම් එදා මෙදා තුර පැවිදිච්ච කිසිම කෙනෙකුට දේවදත්ත කියන නමවත් දීලා නැහැ. දෙන්න බයයි. ඒ තරම් බයයි මේ නම දැම්මොත් එහෙම ඉතින් ඉවරයි ඌ සාසනේ කනවා. ඒක නමක් බවවත් මතක නැහැ. ඒ ඒ තරමටම බීජිකාවක් ඇති වෙලා තියෙනවා. නමුත් මේ සූත්‍රේ මම හිතන්නේ එහෙම මේ දේවදත්තර බැලලා බුදුහාමරට ස්තුති කරලා ගණ්ඩ ධර්මයක් මේක ඇත්තේ නෑ. මේ වෙච්ච සංසිද්ධිය දිහා බලනද ওই දේවදත්ත තමන්ගේ හිත ඇතුලේ තියෙනවා. ඔය ඉන්න බුදුහාමරොත් තමන්ගේ හිත ඇතුලේ ඉන්නවා. ඔය දෙන්න බැඩ්මින්ටන් ගහනවා වගේ එහාට මෙහාට බෝලේ මාරු කර කර ඉන්නේ. ඉතින් ඒ නිසා කොතනද දැන් බෝලේ තියෙන්නේ කවුද දැන් සෙල්ලම් කරන්න කියලා දන්නවනම් ඕන කෙනෙකුට සතුට වෙන්න පුළුවන් Taman තුලත් මේ අවබෝධය යහ ඥාණය පුලුල් ඥාණය සම්මාදිට්ඨිය පුලුල් දැක්ම තියෙනවා හැබැයි ඒක ස්ථිර නෑ ආයශරයක් ඒ බෝලේ එහා පැත්තට ගිය ගමන් දේවදත්ත අතට වැටෙනවා. එතකොට තනි තමන් අතින්ම කවදාකවත් බලාපොරොත්තු වෙන්න බැරි මහා ව්‍යසන ජනක මහා නාස්තිකාර දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේ දෙකක් නැත්තම් මෙතන බැඩ්මින්ටන් ගේමක් නැහැ. තනි මිනිහට ගහන්න බෑ ස්කොෂ් ගහන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ගේම යනකම් ඒක අවබෝධ කරනකම් මේ දෙපාර්ශවයට සම මට්ටමින් බලන එක. පැතිකඩ දෙකක් වශයෙන් පමණක් බලන එක සම්ප්‍රදායනිකවල බෞද්ධයෝ කරන්න බැරි තරම්. මේ දේවදත්ත කතාවේ හොඳට පේනවා. කිසියෙත්ම බලන්න බෑ. බලන්නෙම මේ දේවදූත මරන්න ඕනේ කියලා මට ඉතින් නමුත් ඒකෙන් මතු කරන්න ධර්මතාවයක් තියෙන බව. ඒ ධර්මතාවය දුජානනාච පිරුණම් පෑවෙන් හෝ දේවදත්ත ස්වාමීන් වහන්සේ පිරුණම් පෑවෙන් හමාල වෙලා නැහැ. අපේ මනසේ හැමදාම සිද්ධ වෙනවා. මේ කලුස්තු දෙක අතර තියෙන මේ ගැටුම. ඉතින් ඒක නිසා අපි මූලික නිගමනයකට එන්න එපා. මේ දේවදත්තට පහර දෙන්න සරුවචන් වහන්සේට වැඩි නම්බුවක් දෙන්න හදපු සූත්‍රයක් නෙවෙයි සන්දර්භයක් තියෙනවා සායක නැත්නම් ඒක නිදර්ශනයක් තියෙනවා ඒකේ රූපකයක් තියෙනවා ඒක උපමාවක් තියෙනවා අන්නේ මාර්ගෙන් තමයි ගෙනියන්න තියෙන්නේ ඒක නිසා මේ සූත්‍රයේ මුලින්ම සඳහන් කරනවා <clears throat> සරුවත්නාංශ රජගහනුවර කිච්චුකුට පර්වතේ වැඩ කරන කාලේ වැඩ කරලා තියෙන්නේ දේවදත්ත සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟ පැවිදිච්ච 500ක් තමන්ගේ වශයට අරගෙන මේ 500ත් එක්කම සාසන දෙකට කඩලා දාලා වෙන තැනකට ගිහිල්ලා යන්න පිටත් වෙච්චි අලුත වෙච්ච සංසිද්ධියක් මේ ඊට පස්සේ සරුවචනාංශේ මේ වෙච්ච එක පිළිබඳව තමන්ගේ පැත්තේ බුදුහාමරගේ පැත්තේ ඉන්න සංඝයාට දෙන අර්ථකතනයක් දෙන විග්‍රහයක් මේකේ තියෙනවා ඒකදී සර්වචනාංශේ ඒ දේවදත්තර කරපු වැඩේ දේවදත්තර වෙච්ච හැටි වෙන දේ පිළිබඳව සරුවච්ච විග්‍රහය දක්වන්නට මේක අනුව සාධාරණීකරණය කරලා නැත්නම් සාමාන්‍ය විදිහට විස්තර කරනවා යම් කිසි පුද්ගලයෙක් පවුලක ඉපදිලා කුලගයක ඉපදිලා එයාට කල්පනා වුණොත් මේ ජීවිතේ නැත්නම් මනුෂ්‍ය ජීවිතය ඒ කාන්තේම උදේ ඉඳලා හැන්දා වෙනකන් දුක් කරදර ගොඩක් මිස මේක ඇති හොඳක් නෑ යහ කල්පනාවක් නෑ මේසා දුකෙන් පටන් අරගෙන මේසා දුකෙන් නිමා වෙන මේ ලෝකේ මේ ජීවිතයේ මේ දුක ගෙවම් කරලා ලැබිය හැකි ස්පාසුවක් ලැබිය හැකි සාන්ති භාවයක් තියනවාද කියලා මෙයා කල්පනා කරනවා කල්පනා කරලා එයා පැවිද්දක් කියලා ගන්න. නැත්නම් මේ ගීගේ නික්මීමක් කරනවා. පැවිද්ද කියන එකයි ගීගේ නික්මීමයි කියන එකයි දෙකම එකයි. ඉතින් ඊට පස්සේ කතන්තරයේ ගෙතෙන්නේ පැවිද්දෙක් කතානායක කෙනෙක් බවට පත් කරගෙන. ඉතින් ඒ නිසා මේ පණහන හුඟ දෙනකොට හිතෙන්න පුළුවන් ඒ නිසා අපට මේක අදාළ නැහැ. මේ බණේ යන්නේ මේ සූත්‍රය යන්නේ පැවිද්දෙක් සම්බන්ධ කතා අපි නැහැනේ තාම පැවිදි වෙලා නැහැනේ ඒ නිසා අපට මේක අදාළ නැහැ. එහෙම නැත්නම් අපි මේ කතා අහන්න ඕනේ පැවිදුණාට පස්සේ කියලා වගේ කරාරින ගතියක් එනවා. මේක මේ පැවිද්දෙක් ගැන කතා කරන දෙයක් නිසා. කෙසේ නමුත් ඒක සම්බන්ධයෙන් මතක තියාගන්න ඕනේ. ඒ මේ හැම කෙනෙකුටම වගේ පෞද්ගලිකව හෝ පොදුවේ ජීවිතේ කොතනකදී හරි මේ දුකක් පිළීමක් දැවීමක් දැවීමක් අසහනයක් ආතතියක් වැටහිලා තියෙනවා. ඒ වගේම පුදුමාකාර රැඩිකල් වාදී අදහසක් තිබිලා තියෙනවා. එන්න ඇවිල්ලා තියෙනවා. මේ දුක ලෝකේ පවතිනවා නම් මේ දුකේ නැති තැනකුත් පවතින්න ඕනේ ඒක තමයි අපි මේක වහලයක් අතර එකතු කරන්න පදනම් වෙච්ච අදහස. එහෙම නැත්නම් අපි විවිධ ජීවන රටාවල් අනුව විවිධ ක්‍රමයක ජීවිතය හදා ගහගත්ත පිරිසක්. නමුත් මේ අදහසෙන් අපේ සමානකම අපි ඔක්කොම යම් ප්‍රමාණයකට විඳින්න බැරි තරම් දුකක් විඳලා තියෙනවා. ඒ දුක විඳිනකොට ඒක හරහා මැරිලත් නැහැ, අතපය කඩාගෙනත් නැහැ, හඳුබඳු කඩාගෙනත් නැහැ. ඒ අතරමැද පෙරදිලා වැරදිලා අනේ මම ඊපස්සේ මේ මේ වගේ දුකකට පස්සේ වින්දාට පස්සේ වහකණ්ඩ ඕනේ, තියදි විනාශ ගන්න ඕනේ, එහෙම නැත්නම් වෛර කරන්න ඕනේ කියන වෙනුවට මේකෙන් යහ ක්‍රමයකට පුලුල් ක්‍රමයකට සම්‍යක් ක්‍රමයට මේ දුකේ අනිත් පැත්ත බලන්න එහෙම නැත්නම් ඇති ඇති අවබෝධ කරගන්න උත්සාහ කරපු නිසායි මේ වගේ පැවිද්දක් ඒ කියන්නේ తాවකාලිකව හෝ ඊගෙන් නික්මනක් ලැබලා තියෙනවා. ඒ නිසා ඒ සංසාර බය දැකලත් තියෙනවා. සංසාර බයෙන් ගැලවෙන්න මේ වෙනකොටත් ප්‍රධාන මූලික පියවර ටික අරගෙන තියෙන නිසා තාම නිකායකට අයිතු උපසම්පදා වෙලා සාමනීර වෙලා පැවිදි නොවුනට මේ ටික තමයි ਸਰවචන්සේ පැවිද්ද කියලා සඳහන් කරන්නේ. తాවකාලිකව ගිහිගේ තියෙන අදිනව දැකලා ගොඩක් වගකීම් තියෙද්දිත් වතහැරලා මේ ගත කරන ජීවිතයට පැවිද්ද කියලා කියනවා. පබ්බජිත. ඒක ඒ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ ඉන්නකොට මතක් කරනවා වජ ධාතුයෙන් මතුවෙච්ච වචනයක් පබ්බජිත කියන්නේ වජන කියලා අදහස් කරන්නේ හරක් ගාලට. ඉතින් හරකා දවල් තිස්සේ නිදල්ලේ කාලා හන්දාවට ගොපල්ලා ගෙනල්ලා අර ගාලට වට කරන කටුකම්බ වලින් හදපු උස් ගොඩල්ලක් ඒකට හරක් කෙලවලා තියලා තමයි ඒක වටේට ආරස්සක බැම්මක් දාලා යා නිදා ගන්න. ඉතින් මුළු රෑ තිස්සේ හරක් අර ගොම ගොඩ උඩ තමන්ගේම අසුචි උඩ වැස්සේ ඔය ගාලේ තමයි ලැකෙන්නේ. ඉතින් හරකට ඒ ගාල කඩාගෙන යන්න දන්නේ. ගාල කඩාගෙන ඉන්න පුළුවන් නම් ඌ අර කලින් හිටපු නිදැල්ලේ ගත කරන ජීවිතය ගත කරනවා. දැන් මේ ඔක්කොම හරක් රැයන එක තැනකට කොටු වෙලා තියෙන ගාලට ඉතින් හරකෙක් එහෙම ගාලට කොටු වෙච්ච හරකෙක් ඒ ගාල කඩාන පැන්නොත් ඌට කියන පැවිද්දෙක් කියලා. ඒ ගාලෙන් පැන්නා. මේ කටුකම්බි වැටෙන් පැන්නා. එහෙම නැත්නම් උදාන්න මේකේ හිටියයි කියලා මට ඇති වාසියක් නැහැ. හරක් බලන මිනිහට ඕ හරක් අයිතිකාරයට වාසියක් කරනවා මගේ තියෙන මට කොටු වීමක් විතරයි කියලා. ඉතින් ඒ නිසා පැවිද්ද කියලා කියන්නේ ගාල කඩාන ගිය එක. එහෙම නැත්නම් සම්ප්‍රදායට විරුද්ධව ගිය එක. එහෙම නැත්නම් ගංගද ගිහිලට පීනන්න ගිය එක. එක හෝ එකී. ඉතින් එහෙම වුණාට පස්සේ අපි අපිට තාම අපේ නිකායක ප්‍රයෝජන බැරිුණා සාමනීයතර බැරිුණා උපසම්පදා වෙන්න බැරිුණා කියන එක නෙවෙයි මෙන්න මේ මේ හිතේ තියෙන මේ අදහස මමට මට දුක තේරිලා තියෙනවා. ඒ දුකට මම යට වෙලා මම පීඩා වෙලා තියෙනවා. නමුත් මම ආත්ම නිෂේධනයක් කරගන්න යන්නේ මේකට සරුවච්චන් වහන්සේ වගේ මේ දුකේ කෙලවරක් එහෙම නැත්නම් යථ අවබෝධයක් ලැබීම පිණිස කටයුතු කරන නිසා පැවිද්දයි කියලා කියන්න පුළුවන්. ඒ ඒ පැවිද්දට මේ දේවදත්ත කතාවට සම්බන්ධ වෙන්නේ ඒ පැවිද්දට පැවිද්ද හරිය තැන ඉඳලා තමයි දේවදත්ත එන්න පටන් එතන තමයි ඒකේ තියෙන ලස්සනම කෑල්ල. ඒ නිසා දේවදත්ත කෙනෙක් වෙන්න බෑ හැකියාවල් නැති කෙනෙකුට. ඒ නිසා ඒ Taman ළඟ තියෙනවා යම් කුසලතාවයක්, පිනක්, දක්ෂකමක්, ශිල්පයක් ඒ ශිල්පේ වර්ධවල අල්ලගත්ත ගමන් දේවදත්ත කෙනෙක් වෙනවා. ඒ නිසා ශිල්ප නැති, දක්ෂකම් නැති කාටවත් Tamanට හානි කර ගන්නත් බෑ, සාසනයට හානි කර ගන්නත් බෑ. ඉතින් ඒ නිසා අපි මේ යම් දක්ෂතාවක්, යම් හැකියාවක්, යම් කුසලතාවයක්, යම් වෘත්තියේ දක්ෂකමක් ඇති කරගෙන තියෙන්නේ අපි පෙර කරපු පිනක් නිසා. මේ ජීවිතෙත් අපි යම් ආකාරයකට අපේ ජීවිතේ ඉක්මවා ගත්ත නිසා යම් යම් දක්ෂකම් කුසලතා අපට ලං වෙනවා. මොතේ ඒ කුසලතා හැම එකක්ම දෙපැත්තකට කැපෙන කඩුවක් වගේ Tamanටත් හානි කරනවා, අනුන්ටත් හානි කරනවා යහ ක්‍රමයට පාවිච්චි කරේ නැත්තම්. ඒක ඒ බාධා නොවන ක්‍රමයට ඒ කුසලතාවය පාවිච්චි කිරීමට සම්මා කියන වචනේ සරුවචාන්සේ පාවිච්චි කරනවා. ඒ ඕනම ගුණයක් මිච්ඡා ක්‍රමයට පාවිච්චි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට මේ චෛතසිකයක් ගත්තාම අභිධර්මයේදී හෝ අටුවා යුගයේදීම සෝබන චෛතසික අසෝබන චෛතසික කියලා නම් කරලා තියෙනවා. මේ මේ වණ අනිවාර්යම කුසල හොඳ සුභසිද්ධිය කියන දේවල් මේ මේ දේවල් නම් නරක දේවල් කියලා. නමුත් මේ ਸਰුවඥ විග්‍රහය හැටියට චෛතසික කියන්නේ චෛතසික ඕනම එකක් Tamanට අහිණිය පිටස හිටින්න පුළුවන්. දාවත්ම දක්ෂ චෛතසිකයක් පවා Tamanට අහිණිය පිටස හිටින්න පුළුවන්, දුක් පිටස හිටින්න පුළුවන්, පීඩා පිටස හිටින්න පුළුවන්, අසහනය පිටස හිටින්න පුළුවන්, ආතතිය පිටස හිටින්න පුළුවන්. ඒ වගේම මේක හරි ක්‍රමයට, සම්‍යක් ක්‍රමයට දාපු ගමන් අර ආපු ගමන බොහොම ඉක්මනට ඉදිරියට ගෙනියන හිත මිත්‍රෙක් වාගේ, කල්යාණ මිත්‍රෙක් වාගේ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ දේවල් ගොඩක් එකතු කරන එක නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. නැත්නම් කුසල් ගොඩක් එකතු කරන එක නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. හැකියාවල් ගොඩක් එකතු කරගන්න එක නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නය. ඒ ළමන් ළඟ තියෙන කුසලතායේ හැකියාවල් සම්‍යක් ක්‍රමයට පාවිච්චි කරගන්න බැරි නම් මෝඩ වඩුව ආවුතත් එක පොරබදනවා වගේ එකතු කරගත්ත පමණටම සමාහට අහේනිය පිණිස හිටිනවා. ඉතින් ඒකට හොඳම නිදර්ශනමයි දේවදත්ත. සරුවචන් වහන්සේත් එක්ක ධාරාසංශය කල්පලක්ෂයක් පෙරම් පුරලා තියෙනවා. හැම ජාතකයේම දේවදත්ත ඉන්නවා. එහෙම නැත්නම් බෙස්ට් ලූසර්. ජනසික ෆයිට් එකක් දීලා දෙවෙනියට අවිලා තියෙන හැමදැනම දේවදත්ත. ඉතින් ඒ නිසා පොඩි පිනක් කරපු කෙනෙක් නෙවෙයි. අපිට එහෙම දිගට පැවතිච්ච ඉතිහාසයක් අපි දන්නේ නැහැ. ඒ වගේම මේ ඒ සරුවචන් වහන්සේ විවාහ වුණේ දේවදත්තගේ නංගිත් එක්ක. යශෝදරාවත් එක්ක. ඒ යශෝදරාව දිනා ගැනීම සඳහා ਸਰවචනාශ්‍රය ඉදිරිපත් කරන්න වෙච්ච ශිල්ප දැක්වීමේදී රණසප් එහෙම නැත්නම් ඊගාවට ඇවිල්ලා තියෙන හැම තරඟෙදීම දේවදත්ත තමයි. තුන ශිල්පය, කඩු ශිල්පය, අශ්වසසරීම හැම එකකදීම දේවදත්ත ඇවිල්ලා තියෙන. දේවදත්ත ආවේ මේ යශෝදරා දිනා ගන්න නෙමෙයි. යශෝදර තමන්ගේ නංගී සහෝදරී. නමුත් මේ මේ මේ මේ දෙන්නත් එක්ක තියෙන උරුට්ටුව. ඉතින් ඊට පස්සේ හොඳ බත්‍රය වුණ වයසේ පැවිදිලක් තියෙනවා. ඒත් රජකම අතහැරලා. එනතන සුප්‍රබුද්ධ රජුරුවන්ගේ උරුම වෙච්ච රාජ්‍ය අතහැරලා තමයි පැවිදිලක් තියෙන්නේ. ඊට පස්සේ ඉදිරියට යනකොට මේ දේවදත්තගේ මේ දක්ෂකම් නිසා සූරකම් නිසා කුසලතා නිසා සීල සමාධි එහෙම නැත්නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා සෑහෙන උසස් මට්ටමක තිබිලා තියෙනවා. ප්‍රඥා ශික්ෂාවේ තමයි මට පේන්නේ මෙතන මේ අඩුපාඩු වෙලා තියෙන්නේ. ඒ අඩුපාඩුව නිසා සීල ශික්ෂාව නూరుට තියාගෙන තියෙනවා. සමාධි ශික්ෂා නూరుට තියාගෙන තියෙනවා. ඊට පස්සේ තමනුත් හානි කරගත්ත සාසනට හානි කරා. ਸਰවචනාංශිත ගල්පෙරලන්න පෙළඹුණා. ਸਰවචනාංශේ මරණ දුනුවායන්ගේ දෙව්වා. ਸਰවචනාංශ විනාශ කරන්නට නාලගිර අධාමේ හේව්වා. ඒ සේරම යාගේ පැත්තෙන් දක්ෂකම් මොනම බාධාවක්වත් නැතුව බොහොම ලස්සනට රාජ්‍ය අනුග්‍රහ ලබාන කටයුතු සේරම කරා. ඉතින් ඒක නිසා ඒ හැම එකෙම පෙන්වන විශාල මිනිස්සෙක් වශයෙන් විශාල හැකියාවල් රාශියක් තිබුණ කෙනෙක්. නමුත් නුහුරට හිටලා තියෙනවා. ඒ තියෙන හැම හැකියාවක නුහුරට හිටලා තියෙනවා. ඉතින් අන්නේ විදිහට Tamanට ආධ්‍යාත්ම ජීවිතයක් ගත කරත් ආගමික ජීවිතයක් ගත කරත් පෞද්ගලික ජීවිතයක් ගත කරත් ආර්ථික දේශපාලන ජීවිතයක් ගත කරත් ඒ කෙනාට ඒ යන ගමනට හම්බ වෙන ප්‍රධාන බාධා විශේෂයෙන්ම දක්ෂයාට හම්බ වෙන ප්‍රධාන බාධා එහෙම නැත්නම් පිඤ්ඤත්තට හම්බ වෙන ප්‍රධාන බාධාව තමයි මේ සූත්‍රය ඉස්සල්ලාම ਸਰවචනanse පෙන්වන්නේ. ඒක තමයි අද දවසේ මාතෘකාව වශයෙන් මම ඉදිරියෙන් තියාගන්න හිතුවේ. තෝ එවං පබ්බචිතෝ සමානෝ ලාභ සක්කාර සම්මානං අබිනිබ්බත්තන්තේති. මේ විදිහට පැවිදි වෙච්ච මේ කෙනාට එයාගේ විනාශයට හේතු වෙන ප්‍රධානම දේ තමයි ලාභ සත්කාර ලැබීම. ඒ ලැබෙන්නේ දක්ෂකම නිසා. ලැබෙන්නේ පින නිසා, අවස්ථානුකූල වැඩ කරන නිසා. ඒ ලාභ සත්කාරයමයි මෙයා විනාශ කරන්නේ. ඉතින් ඒ නිසා යම්කිසි සමිතියක යම්කිසි ආයතනයක ඒක ලාභ සත්කාර හොයන ආයතනයක් බවට හෝ පුද්ගලයෙක් බවට පත් වුණොත් අනිවාර්යයෙන් මේ පුද්ගලයාගේ ආයතනය විශාල පරිහානියකට ලෝබු වෙනවා. ඒක සාමාන්‍යයෙන් පාඩම් පන්ති වලදී අපිට උගන්වන්නේ නැහැ. අධ්‍යයනයේ පන්ති කාමරවල උගන්වන්නේත් නැහැ. ඒ වගේ මානවගේ ඉතිහාසෙත් ඒක නෑ ඒක වසංගලා ලියලා තියෙන්නේ. දිනපේ කාලියපු දෙයට තමයි ඉතිහාසය කියලා කියන්නේ. ඒක නිසා පෙරදිච්චව ගැන ඒක ලියලා නැහැ. වැරදිච්ච එක ආණ්ඩපේවා ඉතිහාසගත වෙලා නැහැ. ඉතිහාසය දීලා තියෙන්නේ ඔකා දිනවද හොඳින් හෝ නරකින් හෝ දිනපු එක ලියපු දේ තමයි ඉතිහාසය කියන්නේ. ඉතින් ඒ නිසා මේ ලාභ සත්කාර සම්මාන සිලෝක නිසා ලෝකෙට වෙලා තියෙන හානිය විනාශය ඉතිහාස පොතර ගිහිල්ලා නැහැ. මොකද දිනවල පස්සේ ඉතිහාසය ලියනවා. ඉතින් ඒ නිසා බැලුවොත් මේ ලෝක වස්තු ලෝකේ තියෙන මානවයට ප්‍රයෝජන ගන්න පුළුවන් චීවර පින්ඩ පාත සීනාසන ගිලම්පස කියන මේ අඳින්න තියෙන වස්ත්‍ර, කන්න තියෙන කැම ටික, ලගින්න තියෙන ගේ බෙහෙත් පිළිකර ගත්තොත් මේ ලෝකයට හොඳටම ඇති මේ මේ පෘථුවියේ තියෙන වස්තු. නොකදාකවත් මේක සමාකාරව බෙදෙන්නේ නැත්නම් මොකද? පුළුවන් එකන ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබිච්ච එකන ඒව කුට්ටි කුට්ටි එකතු කරනවා. එකතු කළේ ඒව රැස් කරලා ඒව කුණු වෙද්දී ඒක ගණ්ඩ එන අහිංසකයන්ට නැති බැරිකමට එන ඇත්තන්ට මරන්න වෙනම ආයුධ උදව් ලෑස්ති කර ගන්නවා. ආරක්ෂක සංවිධාන දානවා. ඊට පස්සේ තෝතෝ වලපවරපල කිය කිය අර නැති මිනිහට මේ Taman ළඟ තියෙන විශාල වස්තුව හිමි වෙයි කියලා. ඉතින් අපි කොමියුනිස්ට් ආණ්ඩු ක්‍රම, ඒකාධිපති ආණ්ඩු ක්‍රම, සම සමාජ ආණ්ඩු ක්‍රම, নানা ආකාර ආණ්ඩු ක්‍රම හදාගෙන වස්තුව තියෙන එක නැති එකව පාලනය කරනවා. ඉතින් මේ වගේ අමන තකතිරු මරි මෝඩ ශිෂ්ටාචාරයක් අපි ඉන්නේ. මේක නෑ තිරසනුංගාව. තිරසනුංගාව වස්තු රැස් කිරීමක් නෑ. ඒ නිසා තිරසනුංගාව ලාභ සත්කාර සම්මාන વિશેයි කෙලසීමක් නෑ. ඒ නිසා මං කියන්නේ තිරසං වෙන්නේ කියලා. මං කියන්නේ වස්තු සම්බන්ධව තිරසං වෙන්න එපා. ඒ මොකද ඒක දිගේ යන්න පටන් අරගත්තට පස්සේ මේ තෘෂ්ණාව නිසා පරිේෂණ කරනවා පරිේෂණේ සාර්ථක වෙන්නේ පිං ඇතියත්තන්න සාර්ථක වෙච්ච කෙනාට ලාභ ලැබෙනවා. ලාභ ලැබිච්ච ගමන් මච්චරියක් ඇති කරනවා. මච්චරියක් කියන්නේ මසුරුකමක් ඇති කරනවා. ඒක ඇති වෙච්ච ගමන් ඒ කෙනා අධිකරණය තමන් අතර ගන්නවා. අධිකරණය තමන් අතර අරගෙන නැති බැරි කෙනාව පාලනය කරමින් තෝතෝ වරපල කියන රණ්ඩු සරුවල් දිගට යන ගතියක් ਸਰවඥාන්සේ මහා නිදාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒක නිසා මේ හරිය කෙනෙක් තව පරිශන කරලා හරිය කෙනාට එයා තමන්ගේ අතට නීතිය ගන්නවා. එහෙම ගත්ත නීතියක් දැන් ලෝකේ තියෙන්නේ. ඒකක් තමයි අපිටත් අපේ අම්මලා තාත්තලා කැමති කරන්නේ. මගේ දරුවට සියලු වස්තු ලැබිලා සියලු නීතිය අතට අරගෙන ලෝකේ පාලනය කර ගන්න ලැබෙන්න තමයි අම්මලා කැමති වෙන්නේ. අම්මලා දුක් ගන්නේ පුතුන් හදණ්ඩයි පුතුන් රජුන් කරණ්ඩයි කියලා කියන්නේ රජ්ජුරෝ තමයි ප්‍රධානම අමනයා මෙතන ඉන්නේ. එයා තමයි මේ ලාභ සත්කාර සියල්ලම පාලනය කරලා එයා ඒ ශක්තියෙන් ලාභ සත්කාර නැති සත්තු වැඩි ප්‍රමාණයක් තමංගේ යටත් වශයෙන් බාටපත් කරගෙන ලොකු රාජධානි හදාගෙන ඒ අය පාලනය කිරීම තමයි මේ ශ්‍රී භූතිය පාලනය. ඒක තමයි පුංචි පවුලක් කියන්නේ ඒකමයි. එකිනෙක කෙනෙක්ගේ ආර්ථික දියුණුව කියන්නේ ඒකමයි. දේශපාලන සමාජික දියුණුව කියන්නේ ඒකමයි. ඒ නිසා ඒකේන දන්නවනම් අඤ්ඤෝයි භික්ඛවේ ලාභ සත්කාර සම්මාන සිලෝකෝ අඤ්ඤෝයි නිබ්බාන ගාම නිපටිපදා කියලා මහණෙනි යමක් ලාභ සත්කාර සම්මාන සිලෝක යම් අතරද දුවන්නේ ඒකේ සම්පූර්ණ ප්‍රතිපත්ත පැත්තට තමයි නිවන දුවන්නේ ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න දෙවෙනි අනිත් පැත්තට යනවා ඉතින් ඒක නිසා මේ ලාභ සත්කාර વિશે යෙදිච්ච ආර්ථිකයක සමාජයක එහෙම නැත්නම් සංස්කෘතියක හැදිච්ච කෙනෙකුට මේ ලාභ සත්කාර සම්මාන සිලෝක වලට විරුද්ධව කතා කරන කතා ආර්ථික වශයෙන් වැරදි කතා දේශපාලන වශයෙන් වැරදි කතා සමාජික වශයෙන් වැරදි කතා. ඒ බයිබලයේ වුණත් ඒ යේසුස් වහන්සේ ලියලා තියෙනවලු මේ කොහොසතේ ස්වර්ගයට යනවා කියන එක ඔටුවෙක් ඉදිකටු ඉලකින් යනවට වඩා අමාරුයි කියලා. දුප්පත් මිනිසුන්ට ඉච්ඡර පව් කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ පව කරන්න කරන කරන මේ දූපත පෝසතුන්ගේ තියෙන නපුරු බලපෑම නිසා. ඒ නිසා මේ මේ පෝසත් වෙලා ලාභ සත්කාර ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න ලෝකයා යන තැන මේක ඉතාමත්ම දරුණුයි මේ සාමාන්‍ය ගිහි ලෝකේ ලාභ සත්කාර සම්මාන සිලෝකට වැඩිය. පැවිදි ලෝකේ ලාභ සත්කාර සම්මාන සිලෝක අනුව. ලංකාවේ පැත්තෙන් කියනවා මේ විහාර නින්දකන් දීපල පනත. ඕක තියෙනකන් එකෙකුට ඔක්කත් නිවන් දකින්න. අපිට තියෙනවා නිින්දගම් වෙලා තියෙනවා මෙච්චර මේ ආගම් මෙච්චර විදං බුදල් දේපල පණත් ඉතින් බෞද්ධ රාජ්‍ය කියන බොහෝ ආඩම්බරෙන් කතා කරනවා අපි මහාඳුරුන්ට විහාර දේවාල නිින්දගම් පණත් නිින්දගම් හතෙන් දීලා තියෙනවා ඉතින් ඒව හදා හදා ඒ හාමුදුරුන්නේ ඔයසක්කා ඒ හාමුදුරුන්ට ඒ කවදාකවත් මේ විශ්වාසයක් විවේකයක් උදකලාවක් ලබා ගන්න බෑ ඉතින් මේ දේවදත්තේ කතාවෙත් සර්වචාන්ච ඉස්ලාම සඳහන් කරනවා යම් කිසි පැවිද්දෙක් ඒ තමන්ට ලාභ සත්කාර ලැබෙන්න පටන් ගන්නතර පස්සේ ඒ සිව්පස්සේ මාර්ගයෙන් ඊට පස්සේ ඒ කෙනාට විසිතු වෙන හානියට හොඳම නිදර්ශනය තමයි දේවදත්ත. ඒ නිසා යම් කිසි කෙනෙක් කිසි වෙඳකර තමන්ගේ දුවා දරුවන්ට ලාභ සත්කාර බලාපොරොත්තු වෙනවා එනතන් තමන්ට ලාභ සත්කාර බලාපොරොත්තු වෙනවා එහෙම නැත්නම් තමන් අදහන ආගමික නිකායේ ආගමික නායකයන් ලාභ සත්කාර බලාපොරොත්තු වෙනවනම් නැත්නම් මට ඉස්සරහට එන්ඩෙන්ට ලාභ සත්කාර බලාපොරොත්තු වෙනවනම් ඉතින් මේ බුදුහාමරගේ ෆොටෝ එක ගල්ලා දේවදත්තගේ ෆොටෝ එක ගහගත්තට කමන්නේ වැරන්ඩා. එයා කියලා දෙන බොහොම ලස්සනට ඒක කරන්න හැටි ඒක තමයි අද වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනෙක් කොතනද ඉර ඇඳගන්නේ? නැත්නම් මේ සාරයක් හොයාගෙන යන හරයක් හොයාගෙන යන අරටුවක් හොයාගෙන යන මිනිස්සෙක් වගේ දුක් විඳලා ඇතිවෙන්න ඒ දුක මේ ලෝකේ තියෙනවා මේ දුක පිළිබඳ අවබෝධයක් යථාබෝධිකුත් තියෙන්න ඕන කියලා තමා වශයෙන් පෞද්ගලිකව හිතාමතා බලපු කෙනෙක් මේ සිව්පසේට කොහොමද පිහිටන්න ඕන කියන එක කොහොමඩක්වත් කියලා දිල ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. දිගටම ප්‍රතිවීක්ෂා කරමින් මේ තමන් පාවිච්චි කරන දේවල් පාවිච්චිය පිළිබඳව නිතර ප්‍රතිවේක්ෂාවෙන් කටයුතු කරනවා ඇර එහෙම නැත්නම් ඒක නිවන් දැක්කත් දිගටම කරන්න ඕන එකක් ඇර කාටවත් 100%ක් මෙන්න මෙතනයි කරන්න තියෙන්නේ මෙන්න මෙතෙන් ගියාට පස්සේ ඒ ප්‍රශ්න විසඳනවා කියලා එකක් නේ ඒක බොහොම සක්‍රීය දෙයක් එදිනෙදා අදාළ දෙයක් ඒ නිසා ලාභ සත්කාර සම්මාන විශේෂයට යනකොට පුළුවන් තරම් ප්‍රවේශම් වෙන්න ඕන ඉතින් ඒක චරවචන් වහන්සේගේ යුගෙන් වීම වල විනය උගන්වීමෙත් තියෙනවා සූත්‍ර ඉගන්වීමෙත් තියෙනවා. නමුත් ඒ ටික ආගම විසින් ගුඪ ධර්ම බාටපත් කළ ප්‍රසිද්ධ කරන්නේ ධර්මයේ ඊටමත් පැහැදිලි සඳහන් කරලා තියෙනවා ආසවට්ටානීය ධර්ම වශයෙන් යම් කිසි කෙනෙකුගේ ගමනක් ඉදිරි ගමන නතරලා එක තැන මෙට්ට ඇහි වෙන එක තැන පල් වෙන එක තැන ගොජ දාන තැනට යනවට කියනවා ආසවට්ට කියලා ආශ්‍රව වෙනවා කියලා කියන්නේ පැහැෙනවායි කියන්නේ තමන්ගේ ගමන ඉදිරි ගමන නතර වෙලා එකතන පැහෙන්න හේතුව ආශ්‍රවණං අන්නේ ආශ්‍රව ඇති කරන ධර්ම හතරක් බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙනවා සාසන ඇතුලේ ඉන්නේ නැත්තම්. ඒකේ පැවිද්දෙක් කරගත්තොත් හතරෙන් එකක් තමයි ලාභ සත්කාර වැඩි වීම. ලාභ සත්කාර ලැබෙන්න ලැබෙන්න එයා ඉදිරි ගමන පැත්තකට වෙලා අර ලැබිච්ච ලාභ සත්කාර ආරක්ෂා කරන්නයි ඒවට අධිකරණ පිළිතුවණ්ඩයි වරදන කටියට දඬුවම් කරන්නයි මේ කටයුතු කරන නිසා යාගේ ආධ්‍යාත්මික ගමන නතර වෙනවා. ඉතින් මේ ආසවට්ටානේ ධර්ම වගේ තමයි කෙනෙක් පැවිද්දෙන් කල්ලි යන්න යන්න යන්න යන්න යාට ලැබෙනවනේ වැඩි වැඩියෙන් මේ අධිකාරී ශක්තිය ඒකත් ආධ්‍යාත්මයට බාධායි. ගෝලෙ වැඩි වෙනවනේ ආධ්‍යාත්මයට බාධායි. පොත්පත්වල දැනුම වැඩි වෙනවනේ ආධ්‍යාත්මයට බාධායි. ඒ නිසා මේ පොතේ පතේ දැනුම බෞසුත භාවයේ චිර රාත්‍රඥ ගතිය යසස සහ ලාභ සත්කාර මේ හතර කියලා කියන්නේ සෝහොන් ලකුණු ආධ්‍යාත්මික ජීවිතයට ලැබෙන සෝහොන් ලකුණු ඒ නිසා ආධ්‍යාත්මික ජීවිතය ගැට ගොඩ ගහගෙන යනකොට මෙව අනිවාර්යයෙන්ම ලැබෙන එකත් ලෝක ස්වභාවය ඒක කෙරේ පිහිටන ආකාරයේ බුදුහාමුදුරන්ගෙන් අහලා තේරුම් අරගත්තේ නැතුව ඒ තම තමන්ගේ මත මතාන්තර වලට කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒක අර මේකට පස්සේ මේ උපමාවේ සඳහන් වෙලා තියෙනවා තචසාරංව තංකලං කියලා උණ ගහක හරේ තියෙන පොත්තේ මැද පොස් මැද පුස්ස තියෙන බම්බුව කියලා කියන්නේ අපි බම්බුවේ තියෙන පිට පොත්තේ විතරයි හරේ පිට පොත්තේ හරේ තියෙනයි කියලා කියන්නේ මේ සෝබනේ කියලා සිංහලෙන් කියන තියෙන්නේ ඒක ඇතුළත මොකක් ගන්න දෙන පිටපැත්ත සෝබනේ තියෙනවා. අන්නේ සෝබනේ තියෙන මිනිස්යාගේ මල් පිපෙනවයි කියලා කියන්නේ විනාශය කියලා බුදුහාම සඳහන් කරලා තියෙනවා. උණ ගහක මල් පිපුණයි කියලා කියන්නේ උණ පන්තරෝ විනාශයි. ඒ නිසා මේ සෝබනේ දිගේ යන මිනිස්යාට ලාභ සත්කාර ලැබෙන්න ලැබෙන්න යාට වෙන කෙනෙක් වෙනම හුණියම් කරන්න හෝ කරදර කරන්න ඕන නැහැ. ඒ ලාභෙම යාට විනාශය පිණිස කියලා තියෙනවා. ඒක දේවදත්තර තමයි බුදුරජාණන් ඒක සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී කතා කරලා තියෙනවා යම් කෙනෙක් ඒ එයා බණ කියන්න දක්ෂයි එහෙම නැත්නම් පැවිද්දේ අනික් කටයුතු වලට දක්ෂයි මොකකින් හෝ මිනිස්සු ඇවිල්ලා එයාට ලාභයෙන් සත්කාරයෙන් සම්මානයෙන් සිලෝකයෙන් පුදන්න පටන් අරගත්තොත් සෝ ඒවම් මේ සෝ තේන ලාභ සත්කාර සිලෝකේන අත්තමනෝ හෝති පරිපූර්ණ සංකප්පෝ බොහෝම සතුටු වෙනවා දැන් මට සිව්වණක් පිරිසේ ඉන්නවා ගෝල බාලියෝ ඉන්නවා ඒ නිසා මට ඔක්කොම ලාභ සත්කාර ලැබෙනවා ඒ නිසා යාට අත්මන භාවයක් ඇති වෙනවා මට විතර අනික් අයට බෑ මට විතරයි ලාභ සත්කාර තියෙන්නේ පරිපූර්ණෝ හෝති ඒයින් සන්තෝෂ වෙනවා අර ලැබිච්ච ආමිෂයෙන් සන්තෝෂ වෙනවා ඒ ඒකෙන් හිතනවා දැන් මාත් එක්ක කට්ටිය පැවිදිලා හුඟක් මහානකම් කරනවා මට විතරයි මේ මිනිස්සු ඇවිල්ලා මේ විදිහට සලකන්නේ පුදන්නේ ඒ නිසා මේ අනික් අයටත් ඕනකම නම් තියෙනවා එයාට දන්නේ නැහැ කරගන්න ඒ නිසා මං වගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන් වෙච්ච කෙනා එක බලනකොට එහෙම ලාභ සත්කාර නොලැබෙන අය පහත් මම උසස් කියලා තේන ලාභ සත්කාර සම්මාන සිලෝකේන අත්ුක්කංසේති පරමම්බේ. තමන් උසස් බවටපත් වෙනවා. ඒක නොලැබෙනවා ආශාවෙන් හොයනවා උත්සාහ කරනවා හරියන්නේ නැති අනික් අය. පහත් කළ සලකනවා. එතකොට යා ඒ ඇතිවෙන මේ මාන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක නිසා ඇතිවෙන මාන්නේ ලාභ සත්කාර සිලෝකේන මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති. එයා බීලමත් වුණා වගේ මත් වෙනවා. පමජ්ජති නිසා සීලු සීල සමාධි ප්‍රඥාවට බහ බහතබලා අර ලාලිකතු වෙච්ච ලාභ සත්කාර ටික මීයන්ගෙන් බේර ගන්න, කරපොත්තන්ගෙන් බේර ගන්න, කූඹියන්ගෙන් බේර ගන්න අරස සංවිධාන යොද යොදා ඒ පමාවේ ඇලි ගලි වාසයට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ යාට වෙන කවුරුත් ඇවිල්ලා ආය කරදර කරන්න ඕනේ නැහැ. අර නිර්ආමිෂ සුඛේ පැත්තක තියේදී ආමිෂ සුඛයට වැටිලා පමාවට වැටිලා මදයට වැටිලා ගත කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක සඳහන් කරලා තියෙනවා මේ දරුවචන් වහන්සේ රාජ්‍ය සැපක් අතහැරලා හිඟන්නේක් වෙලා ඒතියෙදි මනුස්ස මන මනසක තියෙන උසස්ම ਸਰවඥතා ඥානය දිනු කරන විකසිත කරන පිපිලා උන්වහන්සේ සියලු දෙනාටම තේරුම් කරලා දුන්නා ඔය වස්තුව තිබුණාට වස්තුවට දාස වෙන්න එපා. මෙන්න මේ විදිහට විහිං හිඟන්නේක් වෙලා සිඟා කකා මේ ගත කරන ජීවිතේ හිටියට මනස වර්ධනයට බාධාවක් නෑ කියලා පෙන්වන්න පටන් ගත්තා. මේ නිසා සරුවචන් වහන්සේ මාර්ගයේ කෙලස් රාජ්‍යයෙන් එක එක එක එක ගොඩ දාන්න පටන් ගත්තා. මේ කෙලෙස් රාජ්‍යය තියෙන්නේ ලාභ සත්කාර සීලක මාධ්‍යයේ. එහෙම නැත්නම් මේ ආමිෂ ශේෂ්ත්‍රයේ දිගටම මාරය වැඩ කරනවා, දිගටම කෙලෙස් වැඩ කරනවා. බුදු දානසේ ආමිෂයෙන් ගලවලා, ඊදාමිෂ සුඛයක් සහ අවේදේච සුඛයක් පෙන්නලා ඉස්මොල තියෙන මිනිස්සෙයින්ට පෙන්ලා දුන්නා. ඕක අතහරින්න අතහරින්න මේ භාවනා පැත්තේ ආධ්‍යාත්මික ගුණයක් තියෙනවා. ඉතින් මේක මායයට ඊ타ත්ම දුක් කෙලවන සුළු එකක්. මොකද බුදුජානසේ ධර්ම ඉදිරිපත් කරපු තාලෙට විනය ඉදිරිපත් කරපු තාලෙට ශාසන ඉදිරිපත් කරපු තාලෙට මායයට මොන විදියෙන්වත් මිනිස්සුෝ වශී කරගන්න බැරුව ගියා. ඒ නිසා ඉස්සල්ලා කිව්වේ මායя මේ භාවනා කරන සංඥා වහන්සේලාට කරදර කරනවා. ඔය කර්ණිමිත සූත්‍ර වගේ මතුවලා තියෙන එකයි. බීජුණු රුදු වේතමවල කරදර කරා. මොකද තනියම කැලේ ගත කරන්නේ. එතකොට බය ඇති කරලා ගත කරනවා. සර්වචනාංශය යතන්ට එතෙන්ඩම ගිහිල්ලා ඒ බයත් එක්කම කටයුතු කරන්න ගියාට පස්සේ ඒ මායාවේ කරදරය මේ තමන්ගේ තියෙන අදිෂ්ඨාන ශක්තිය නිසා ඒක වාසියක් කරන ජීවත් වෙන ප්‍රාය. ඊට පස්සේ මායя කරලා තියෙන්නේ මේ වික්ෂුන්ට <clears throat> ලාභ සත්කාර වැඩි කරලා. ඒකට බුදුහාමුදුරන්ටත් උත්තරයක් නැහැ. එදා ඉඳලා ශාසනයේ නිකාය ભેදයක් එන්න පටන් ගත්තා. හදා බෙදා ගන්න ප්‍රශ්න ඇති වෙන්න පටන් අරගත්තා. ඊට පස්සේ දැන් මාරය එන්න ඕනේ එක එකනා නියව ගන්නවා තමන් ඇතුළේම. ඊට පස්සේ එක එකනා ගහගත්තාම කාකොට වෙච්චාම සාසනේ ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ ලාභ සත්කාර વિશે ජීවිතයෙන් බලනකොට ලෞකික පැත්තෙන් බලනකොට ඉතාම අමාරු උපේ යුක්තක්. නමුත් සර්වචනසේ සඳහන් කළ තියෙන මේ දේවදත්ත උපමාව අරගෙන දේවදත්තගේ විනාශයට හේතුනේ මේ ලාභ සත්කාර වැඩි වීම. ඉතින් මේක මේ පිරිස එනකොට පිරිසට සන්තෝෂ වෙයි. අපි එහෙම මේ වගේ තැනකට එන්නේ ඒ සුඛෝභෝගිත බලාගෙන නෙමෙයි අපේ තියෙන වස්තු අතහැරලා නෑය අතහැරලා අපි මේ වගේ තැනකට ඇවිල්ලා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා යැපෙන්න යැපිලා ආධ්‍යාත්මික සුඛය, නිර්ආමිෂ සුඛය වැඩි කරගන්න. නැත්නම් ආමිෂ සුඛය පොදු වේලබලා එක එකනට කුට්ටි කඩා ගන්න යන්නේ නැතුව පොදුවේ ලබලා නිරාමිෂ සුඛේ වැඩි කරන්න. ඉතින් මේ ආමිෂ සුඛයේ හේවණල්ල නිරාමිෂ සුඛයට තියෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි ඔක්කොම මේ භාවනා කරගෙන ඉන්නකොට එක්කෙනෙකුට පුළුවන් නම් අරමුණේ වැඩි වේලාවක් ඉන්න බැරි එකනා හිතනවා වැඩි වෙලා අරමුණේ ඉන්න පුළුවන් එකනට ලොකු ලාභයක් ලැබුණා කියලා. ලොකු සත්කාරයක් ලැබුණේ කියලා. ඉතින් එයාව අනුගමනය කරන්න පටන් අර ගන්නවා සම්මාන සිලෝක කියවන්න ස්තෝත්‍ර කියවන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක ඇති වෙච්ච ගමන් ඒ යම් හේකින් ඉස්සර අරමුණේ හිත තියාගෙන ඉන්න බැරුව දැන් අරමුණේ හිත තියාගෙන පුළුවන්. යම් හේකින් ඉස්සර පරියන්කේ ඉන්න බැරුව දැන් පරියන්කේ ටිකක් ඉන්න පුළුවන්. යම් හේකින් ඉස්සර කියපු බණ තේරෙන්නේ නැතුව ඉඳලා දැන් තේරෙන මට්ටමට එනකොට අර ආමිෂ ලාභ සත්කාර සම්මාන නැති වුණාට निराමිෂව ලැබෙන මේ තමේ දේ නිසා ඇති වෙන මාන්නේ මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති කියන එක ඒ තාලෙටමයි ආධ්‍යාත්මික ලෝකයේ සිදුවෙන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරනකොට ලැබෙන ප්‍රතිඵල ඉස්සර කරගෙන යන ගමනක් මේ මෑත ඉතිහාසය නැත්තම් මේ 2500න් පස්සේ ඇතිවෙච්ච බුද්ධ ආගම ඉතාමත් ප්‍රසිද්ධයි. ඔක්කොමලා භාවනා කරන්නේ මොකද්ද ප්‍රතිඵලයක් අපේක්ෂාව. මේ නිසාම භාවනා කරන වැඩි කෙනෙකුගේ ඒ ප්‍රතිඵලය නොලැබීමට මේකම හෝනියමක් වෙලා තියෙනවා. ඉතින් අර ගිහි ලාභ සත්කාර, ආමිෂ ලාභ සත්කාරවල තියෙන විනාශකාරී ගතිය වගේම භාවනාවේදී ඵලාපේක්ෂාව කියන ප්‍රතිඵල අපේක්ෂාව තියෙනවනම් එයාට අරහා සමාන කරදරයකට මුහුණ දෙන්න වෙනවා. ඒක ක්‍රම දෙකකට සිද්ධ වෙනවා. එකක් තමයි ප්‍රතිඵලය ලැබුණාට පස්සේ මාන්නේ ඇති වෙලා මධ්‍යයට ප්‍රමාදයටපත් වෙනවා. ප්‍රතිඵල නැති වෙච්ච ගමන් වාකණ්ඩ හිතෙනවා අයියෝ මට තිබුණු සමථතිය දැන් නැති වුණා සමාධිය නැති වුණා ප්‍රඥාව නැති වුණා කියලා ඉතින් කනපින්දංගක හැම දැනම දුවෑ විදිනවා ගුරුවරු මාරු කරනවා කර්මස්ථාන මාරු කරනවා ස්ථාන මාරු කරනවා ඒ මොකද මේ නැති වෙච්ච එක අපහු ලබා ගන්න මේ නිසාම මේ භාවනා ජීවිතයේදී එක තැනකදී භාවනාව විපස්සනාවට හොඳ බලව විපස්සනාවට යන්න ඉස්සෙල්ලා විපස්සනා තරුණ අවස්ථාවේදී භාවනාවේදීම ලාභ සත්කාර සම්මාන සිලෝටිකක් දීලා බලනවා යෝගාචරය හැසිරෙන හැටි ඒකදී යෝගාවචරය දන්නේ නැත්නම් මේ දීලා තියෙන ඇමක් කියලා එයා ඇම බිලියත් එක්කම ගිනවා. නමුත් ਸਰවචාන්සේ පෙන්ලා දීලා තිනවා භාවනා හරියාගෙන එනකොට මෙන්න මේ වගේ උපක්ලේශ ධර්ම වශයෙන් යම් යම් සතුට වෙන කරුණු ලැබෙනවා. හැබැයි ඕක ඇතුලේ බිලියක් තියෙනවා. කනකොට gediy පිටින් කන්න එපා. ඕකට මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මගේ ආත්මය කියා ගන්න නැතුව ඔය වැඩේම හේතු ධර්ම ලැබුණොත් ඵලයේ ලැබෙනවා කියලා ලැබුණා කියලා සන්තෝෂ වෙන්නේ නැතුව ඒ තිබිච්ච එක නැති වුණා කියලා ඉසాత බඳගෙන අඬන්නෙත් නැතුව ඒ නැවත නැවතත් නැවත නැවතත් එන්න ඇරලා නැති වෙන්න ඇරලා එන්න ඇරලා නැති වෙන්න ඇරලා මේක සම්බන්ධව හිත වශී කරගත්තේ නැත්නම් මේක සම්බන්ධව පුහුණුවක් ලැබුවේ නැත්නම් ඒ යෝගාචර කවදාකවත් විපස්සනා බලවත් තැනකට ය아가න්න බෑ. ඒ නිසා මේ මායя දාලා තියෙන මේ එළලා තියෙන බොරු වල නැත්නම් මේ දැල මේ පාෂය භාවනා හරියන අයට සාර්ථක වෙන අයට කඩයිම පරීක්ෂණ දෙක තුනක් හරහා ගිහිල්ලා තමයි තමන්ගේ නිර්වෘල් පතයට කරදරයක් නැත්නම් යන්න පුළුවන්. ඒ නිසා හරීම විචිත්‍රයි මේ භාවනා ගමන. ඒ මොකද කවුරු හරි ආමිෂ සම්ලාභ සත්කාර වගේ භාවනා ප්‍රතිඵල අපේක්ෂා කරලා යනවනේ ඒගොල්ල වෙනුවෙන් බොරු වලවල් කීපයක්ම මේ පාරේ තියෙනවා. හැම ගොඩක් තියෙනවා. ඉතින් කියලා තියෙනවා බඩගින්න ඉන්න මාළුවාට හැමක් වැටිච්ච ගමන් අනිත් එක්කනට ඉස්සලා පැනලා ගිහිල්ලා කෑවොත් ඒ හැම කාලා ස්වල්ප වේලාවකින් වතුරේ උඩට යන්න වෙනවා. ගැහි ගැහි ඉන්න වෙනවා. කවදාකවත් ක්‍රමයක් නැහැ. මේ බිලිය සෞඛ්‍ය සම්පන්න ගලවන්න පුළුවන් ක්‍රමයක්. බිලිය කෑවට පස්සේ එක්ක සතා මැරෙන්න ඕන නැත්නම් මරණාසන්න දුකටපත් වෙන්න ඕන. ඒ නිසා මේ ලාභ සත්කාර කියලා තියෙන මේ ආමිෂ වස්තු දේවදත්ත සම්බන්ධව පෙන්නලා දීලා තියෙනවා සරුවචන් වහන්සේ. ඒ නිසා අපි දේවදත්ත නෙවෙයි අපිට ආලාභ සත්කාර පිළිබඳව අපේ ප්‍රශ්නයක් නම් අපි ගැළවිලයි කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ. ඒක මොකද භාවනා කමනේදී හම්බෙන මේ ආධ්‍යාත්මික ලාභ ආධ්‍යාත්මික සත්කාර නැත්නම් ගමනේ පහසුව ඒකාන්තෙම කන පිට හැරිලා වැරදි විදියට ඇල්ලුවොත් හානි කරනවා. ඒක සිද්ධ වෙන තැන මේ භාවනා යෝගාවචරයට උපක්ලේශ වශයෙන් මේ ධර්මතු වෙලා යෝගාවචර අපහසුටපත් වෙන තැන සම්බන්ධයෙන් අටුවාචාරින් වහන්සේලා පාව විස්තර කරනවා. ඒක සිද්ධ වෙන ඉතාමත්ම දක්ෂ, ඉතාමත්ම පිං ඇති, ඉතාමත්ම සූර යෝගාවචරයෙන් පමණයි. ඉතින් යා ගන්න බැරි මෝඩ යෝගාවචරයට යන්නවත් බෑ ඉතින්. ඒ නිසා යාට මේ ප්‍රශ්නේ එන්නේ මේ ප්‍රශ්නේ එන්නේ සූර, දක්ෂ, පිං ඇති, සාර්ථකව භාවනා කරන යන එකනට අනිවාර්යයෙන්ම බලාපොරොත්තු නැති තරම් ලාභ සත්කාර දීලා පරිේශනයක් කරලා බලනවා මෙයා කොහොමද ඒකට හැසිරෙන්නේ ඒක කඩේම පැන ගන්න බැරි නම් ඒ ලාභෙම එයාට අවාසියට හිටිනවා. ඒ අවාසියට හිටලා ඒ ඇත්තෝ මේ බාගෙට allele තැම්බිච්ච allele කාලා ලියලා තියෙන පොත් කන්දරාව දිහා බලනකොට පුදුම හිතෙනවා මේ ඒ Taman වැටිච්ච වල ගොඩේන්න ඉස්සර වෙලා ඉවරයක් කරන්න ඉස්සර වෙලා අර මතුවෙන ධර්ම කරුණු ඉදිරිපත් කිරීමට ලියන පොත් සහ කරන දේශනා දිහා බලනකොට ඒක පිටිපස්සේ යන පිරිසක නැමියාව ගැඹුර හරියට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට පැවිදි වෙලා සාරිපුත්ත හමුදුර අතහැරලා දේවදත්ත පිටිපස්සේ යනවා මොකද දේවදත්ත හරියටම ලාභ සත්කාර පිළිබඳව අතියේ පැලෙන්න තොරතුරු දීලා අද්දුරු ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල දෙනවා ඒක අද හොඳට දකින්න පුළුවන් මේ භාවනා ලෝකේ දිහා බැලුවත් කොයි ලෝකේ බැලුවත් එක පේන්න තියෙනවා. භාවනා ලෝකේ බලන්න පුළුවන් මේ ප්‍රතිඵල අපේක්ෂා වැඩිකම නිසා කී දෙනෙක් ඒ හදිසි ප්‍රතිඵල ලබා දෙන ක්‍රම පිටිපස්සේ යනවද? ගියාට පස්සේ කියා ගන්න විදියකුත් නැහැ. අපහසුවටපත් වෙනවා. ඉතින් ඒක නිසා ආධුනිකයට යෝගාවචරයි. යෝගාවචර ජීවිතයේ ආධුනිකයට කොච්චර හොඳ දන්න කට්ටිය හිටියත් අනතුරේ නම් සත පහකවත් අඩුවක් නැහැ. බුදුරජාන් වහන්සේ ඉන්න කාලෙත් බුදුහාමුදුර සාරිපුත්‍ර ස්වාමීන් පැවිදි වෙලා දේවදත්ත පිටිපස්සේ ගිය 500ක් හිටියා. ඒක එහෙමනම් මේ කාලේ එහෙම වෙයි නැති නෙවෙයි කියලා කියන්න බෑ. ඒ ඒ දේවදත්තගේ කණ්ඩායමත් එක්ක කටයුතු කරන වෙලාවක ඒ කට වෙනවම ප්‍රදේශයකට ගිහිලා වෙනම නීති පද්ධතියක් හදාගෙන ඒ ලාභ සත්කාර සම්මාන වැඩි වෙන ක්‍රමයට කරගෙන යන වෙලාවේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් වැඩියලු ඉතින් සංඝයානේ කොහොම කරත් වැඩියට පස්සේ ඒ කටින පින්කමකදී වටිනා සලු දෙකක් පූජා කරන්නට දැන් දේවදත්ත හාමුදුරනේ කවුල කණ්ඩායමක් තියෙනවා සාරිපුත්‍ර සංශෙත් තියෙනවා ඉතින් පස්සේ ඡන්ද විමසුවලු මේ වටිනා සලු දෙක කාටද පූජා කරන්න ඉතින් කට්ටිය කිව්වලු ඔය සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මෙහෙට වඩින්නේ ගෝයන් කපපු කාලට විතරයි. දේවදත්ත හඳුරු උදෙත් එක්ක අපිත් එක්ක හැන්දෑවෙත් අපිත් එක්ක ඒ නිසා මේ සලුත් එක පූජා කරන්න ඕන අපිට පරෝධනයක් ඇති කෙනාට කියලා 99%කම ඡන්ද කියලා තියෙන්නේ ඒ සිවුරු දෙක දේවදත්ත හඳුරන පූජා කරන්න. මොකද එයාගෙන් තමයි අපිට අවශ්‍ය කරන ඒ ගෙවල් දොරවලට අවශ්‍ය කරන පහසුකම් ටික ලැබෙන්නේ ඔක්කොම ආගමික කටයුතු සිද්ධ වෙන්නේ. දේවදත්ත හාමුදුරුවෝ නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මේක පූජා කරලා ඇති වැඩක් නැහැ කියලා. ඉතින් මෙව ඉතිහාසගත වෙලා තියෙන නිසා පොතේ ඒ වගේම දැනටත් මේවා හොඳට සමාජය හරස් කරලා දිහා බලනකොට පේන නිසා පේනවා අපි එක්කෙනෙක්වත් අනතුරින් ගැලවිලා නැහැ. මේ ලාභ සත්කාර සම්මාන සිලෝක කියන අනතුරෙන් එක්කෙනෙක්වත් ගැලවිලා නැහැ. ඒ නිසා අපිට කරගන්න තියෙන්නේ අපි එකිනෙකා එකිනෙකාට ආදාසයක් වඩපත් වෙලා අපි ඔක්කොම කැප කරලා මේ නෑදෑ පරිපිරිසක් අතහැරලා ඇවිල්ලා මේ වත්තු පිරිසක් අතහැරලා ඇවිල්ලා අපේ ජීවිතයට පාවා දීලා මේ කරන කටයුත්ත කරන්න මේ තුච්ච පාහර නීච ලාභ සත්කාරයකටද එහෙම නැත්නම් එහාට ගිය හරපද්ධතියක් ලබා ගන්නද කියන එකට උපමාවක් දෙන්න ගිහලා තමයි මේ සූත්‍රයට සාරෝපම සූත්‍රය කියලා සඳහන් කරලා තියෙන්නේ සර්වචනංශේ මේ විදිහට මේ ලාභ සත්කාර හොයන්න ගිහිල්ලා ලාභ සත්කාර ලැබිලා ඒ නිසා මම ලාභ සත්කාර හරි ගියේ මම උසස්. ඒ ටික ලබන්න ගිහිල්ලා නොලැබිච්ච අනික්කත් පහක් කියලා අත්ුක්කංශර පරවම්බන කරලා මදයට ප්‍රමාදයට ලක්විච්චි දේවදත්ත උපමාවක් අරගෙන කියනවා හරයක් හොයන හර කැමැති වන්නා වූ පුද්ගලයෙක්. ඒ කියන්නේ හොඳ හයිය කැටයන් කොටලා වැඩ කරන්න පුළුවන් ලී බඩුවක් හදන්න හොඳට අරඩුව තියෙන ගහක් හොයන්න යන පුද්ගලයෙක් මැරිච්ච ගහක් නෙවෙයි හොඳට පණ තියෙන අරටු බහපු ගහකට ගිහිල්ලා එයා ඒ අරටු හොයන අදහසෙන් අරටුව තියෙන කඳ මහා කඳ ගෙවම් කරලා උඩට යනවා ගහේ ගිහිල්ලා ඒ හැරෙ තියෙන එලේ විතරයි එලේ කියන්නේ අරටු දාම් බහැලා නැති මුරුදු ලීය ඒකෙම උතුරට ගිහිල්ලා සිවියත් පන්නලා පොතු විමර්ශ හරියත් පන්නලා උඩ තියෙන අතුවිත ටිකක් හදාගෙන මේක හරසහිත ගහක් මේ හරේ මේ ගහේ හරය තියෙන්නේ මහා කඳේ නෙවෙයි උඩ හරියෙත් නෙවෙයි ලොකු අතෝලත් නෙවෙයි මේ කිනිතිවලයි තියෙන්නේ කියලා කොලටික්කුයි කිනිතිටික්කුයි කඩාගෙන යන්නේ වගේ තමයි මෙවැනි වටිනා ශාසනික හරපද්ධතිය ඉක්මවලා මේ ශාසනික කටයුතු කිරීමෙන් ලබන්න පුළුවන් ලාභ සත්කාර ටික උස්මතු කරගෙන අනුන්ටත් පෙන්න පෙන්න කියාපාන කෙනා හරියට හර තියෙන ගහක හරයක් ඉක්මවල එලියක් ඉක්මවල සිවියක් ඉක්මවල පොත්තක් ඉක්මවල කිනිතිරියක් කඩාගෙන යනවා වගේ කියලා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක මේ දේවදත්තට කිව්වට නැත්නම් දේවදත්ත මුල් කරන ප්‍රස්තුත කරන මේක කිව්වට භාවනා කරන්න ගිය යෝගාවචරයගේ යෝග ජීවිතයේ මුල හරි යම් තාක් අසාර්ථකතා ඇති වෙනවනම් ඒ සෑම දෙයකටම හේතුව යෝගාවචරය නිවන දන්නේ නැහැ. නිවන කියලා හිතලා මේ নানা ප්‍රකාර දේවල් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් මේ නිවන කියන සන්දර්භය තුල ඉස්සල්ලාම තියෙන දුක්ඛ සත්‍ය අවබෝධ කරන එක කියන එක අමතක කරලා ඒ භාවනා කරනකොට මොනවදෝ ඉස්සරහින් තියාගෙන ඉන්නවා භාවනා හරියනකොට මෙහෙම මෙහෙම වෙන්න ඕනේ කියලා. අන්න ඒ ලකුණු ටික ලැබෙනකන් පුදුමාකාර යෙදවමක කටයුතු කරනවා. සත්‍ය හොයන්න යන්නෙත් නෑ, ඇති දේ පිළිගන්න යන්නෙත් නෑ. ඒ වගේම එහෙම ඒ යෝගාවචරයට ඒ නිවන කියලා හිතාගෙන ඉන්න දේ ලැබුණයි කියලා හිතනොත් ඒක තමයි යාගේ වණසට විනාශයට හේතු වෙන්නේ. ඒ නිසා ඒ මුල් හරියේ ඕනම කෙනෙක් භාවනා ජීවිතයක් පටන් ගන්නකොට ලැබෙන මුල් හරියේ අසාර්ථක භාවයට හේතුව නිවන කියන්නේ මොකද්ද දන්නේ නැහැ. අපි මේ නිවන කියලා හිතානේ ඉන්න එක අනිවාර්යම අපි නොමගාරිනවා. ඉතින් ඒ නිසා බහ ඒ තේදි භාවනා කරද්දී කරන එකට ස්තුතිවන්ත වෙන්න ඕන නැත්තම් මේ ස්තුති කරන්න ඕනේ මොකද ගේ ඒ තුනට සක්නපාව දෙන්නේ නැහැ දිගට කරනවනේ. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික භාවනා කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන පටන් අරගන්නේ මේ මුළු ගමනේම තියෙන්නේ මේ වෙත පැමිණි දුක බාර ගන්න පුරුදු කිරීමක්. Taman වෙත පැමිණිච්ච දුක ඒක හේම බාර ගන්න අපිට හැකියාව තියෙනවා. අන්නේ වෙත පැමිණි දුක පැනිරහයි කියලා පැමිණි දුක පැනිරහයි කියලා තේරුම් ගැනීම මෙතන මේ නිවන කියලා අදහස් කරන්නේ ඒ වෙනත් මේ 이르දිපර ප්‍රාත්‍යහාර වලින් එහෙම නැත්නම් මේ ඉර්ධි ප්‍රාත්‍යහාරය පාලා දේවල් මග ඇරලා යamak නෙවෙයි ඒ වෙනතු මොන ගුණයකින් හෝ වෙත පැමිණි දෙදේ නතර කරන එක නෙවෙයි නිවන කියලා කියන්නේ ඉතින් මේක තේරුම් අරගන්නට එකම එක ක්‍රමයයි තියෙන්නේ මේක දානේදී තේරෙන්නේ නැහැ සීලේදි තේරෙන්නේ නැහැ, සමාධියේදි තේරෙන්නේ නැහැ. ඒව ඔක්කොමත් ලබලා හොඳට දන් දීලා පින් ඇති කරගෙන, ඒ වගේම හොඳට සිල් රැකලා, ඒ හොඳට සමාධිය ඇති කරගෙන දියුණු කරගෙන, ඒ ඔක්කොම දිහා දාන කුසලය, සීල කුසලය, සමාධි කුසලය අපි දැන් සාමාන්‍යයෙන් කිහි ප්‍රතිපදා කියන්නේ දාන සීල භාවනා කියලා. ඒ සියලුම කුසල් දිහා ඇති කරලා මේවා සියල්ලම අනිත්‍ය බව ඒ සියල්ලම දුක් දෙන බව දුවට අහගන්න ඒවා සියල්ලම දුක් දෙන බව මට අයිති නැති බව තේරුම් ගන්න එකටයි විපස්සනා කරනවා කියන්නේ. එතකොට මේ දාන කුසලය දුකක් බව. සීල කුසලය දුකක් බව. සමාධි කුසලය දුකක් බව තේරුම් ගැනීමට අපි කියනවා ඒ ඔක්කොම එකතු කරලා ඔක්කොම සෑහෙන ප්‍රමාණයක් තමයි ළඟ තියාගෙන මේ සියල්ලම දුකක්. මේ සියල්ලම වෙනස් වෙන සුළුයි. මේ සියල්ලම මට පාලනය කරගන්න බෑ කියලා ඒ උපයා ගන්නාලද දාන සීල භාවනා කුසල් දිහා මේ අනිත්‍යත්‍ය දුක්ඛත්‍ය අනාත්මය හරහා බලන්න පුරුදු වෙන එකට කියනවා විපස්සනා කරනවා කියලා. ඒක නිසා අද විපස්සනා අමාරු බව විපස්සනා ගැඹුරු බව කියලා පැත්තකට දාන්නේ මේ තමන් රැස් කර ගන්නාලද දාන කුසලයේ අනිත්‍යක් බව තේරුම් ගන්න අකමැතිකම විතරයි නෙවෙයි විපස්සනාවේ තියෙන්නේ. විපස්සනාට අකමැති වෙන්නේ ඒකයි. ඒව නැත්තම් මේ දාන කුසලයෙන් ලැබෙන්නේ දාන කරලා ලැබෙන පිණෙන් ලැබෙන්නේ දුකක් බව. විපස්සනා හිතකින් බලන්න බැරිකම නෙවෙයි තියෙන්නේ ඕන නැතිකම තියෙන්නේ. ඒ දාන කුසලයෙන් ලැබිච්ච මේ කුසලය අනාත්ම බව. මේ දාන දීපේ කරාට මේක ලැබෙයි කියලා එහෙම නැත්නම් මේ මං දාන දීපු නිසා මට ඒක මගේ බුද්ධියට සින්න වෙයි කියලා එහෙම ආත්මගතියක් ඒ කුසලයේ කරේ අපිට පිළිහිලා කටයුතු කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම සීල කුසලය එවැගේම භාවනා කුසලයේ කියලා ගන්න සමාධි භාවනා මේ කුසලයේ දිහා අර ඒ ඒ තුනේ තියෙන මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ පැත්තකට දාලා නම් අබ්බේ සංඛාරා අනිච්චා අබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියයි. නමුත් විපස්සනා කරන කෙනෙකුට හිත හදා ගන්න වෙනවා. මෙතෙන්ට එනකන් මට උදව් කරපු මේ දාන කුසල සීල කුසල භාවනා කුසල සමාධි කුසල යත් අනිත්‍ය ධර්මයක්ය දුක්ඛ ධර්මයක්ය අනාත්ම ධර්මයක්ද කියලා. ඉතින් මෙන්න මෙතන තමයි ඒ ගමනේ ඊටාම අමාරු කපොල්ල තියෙන්නේ. ඒ නිසා හුඟ දෙනෙක් හිතනවා එහෙනම් දන් දෙන්නේ නැතුව ඉඳලා මේක කරගන්න පහසුයි. සිල් නොරක ඉඳලා මේක කරගන්න පහසුයි. සමාධි භාවනා නොකර ඉඳලා පුළුවන් කියලා. එහෙම කවදාකවත් කරන්න බෑ. අනිවාර්යයෙන්ම සීල දාන කුසල රැස් කරගන්න ඕන. අනිවාර්යයෙන්ම සීල කුසල රැස් කරන්න ඕන. අනිවාර්ය සමාධි කුසල රැස් කරලා ඉවරලා එව්වටත් මේ අනිකුත් අකුසල් ධර්ම වගේම මේකටත් අනිත්‍යත්වයේ බලපානවා. මේකට දුක්ඛත්වයේ බලපානවා. මේකට අනාත්මත්වයේ බලපානවා කියලා ඒ දේවල් දිහා බලන්න නම් මේ ලාභ සත්කාර සම්මාන සිලෝක කියන විශේෂ විදිහවට පුළුල් දැක්මක් ඇති කරගන්න ඕන. ඉතින් මේක හරිම අමාරුයි ඒ විප්ලවීය චින්තනයක් නැති කෙනාට යොන්සුමස්කාරයක් නැති කෙනාට ඒ නිසා ඒ ඇත්තෝ එක්ක ආගම පැත්තට යනවා දාන සීල භාවනා කුසල් රැස් කළ යුතුයි කියලා. එහෙම නැත්නම් සුද්ධ විපස්සනාට යනවා දාන සීල භාවනා කුසල් කරගත යුතු නෑ. අපි ඒවදියා නැස්චාත්ව බලන්න කන්ත දුක යනතයිකල් බලන්න ඕනේ. ඒ නිසා එකම මිනිස්සෙගේ හිත ඇතුළත එකම ආධ්‍යාත්මික ගමනක මේක රැස් කරලා රැස් කර දෙයි තියෙනා වූ රැස් කළා වූ ඒ කුසලතාවල පින්වල තියෙන අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මේ පරීක්ෂා කරනවා කියන එක ඒක කවදාකවත් වැඩි ජනගහනයකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට ගොඩාක් පුහුණු වෙන්න ඕනේ. ඒ නිසා මේ මහසිසාඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අපි මේ භාවනා කරනකොට අපි වාඩි වෙන්නේ එහෙම නැත්නම් අපි අර්ථකථනයක් දෙන්නේ අපි මේ සතිය පිහිටවන්න වාඩි වෙනවා කියලා නෙවෙයි. සතිපට්ඨානය කියලානේ. ඒ හොඳට සතිය යම් ප්‍රමාණයකට තමයි ඇති කරාට පස්සේ නැත්නම් බලාපොරොත්තු මට්ටමකට ආවට පස්සේ ප්‍රයත්නේ යම් ප්‍රමාණය සාර්ථක වුණාට පස්සේ ඒ කිනාට තීරුම් අරගන්න වෙනවා මේ සතිය කියන්නේ අනිත්‍ය ධර්මයක් කියලා. මේක ඇති වෙනා වගේම නැති වෙන වෙලාවලුත් වෙනකොට gadu ගන්නේ එපා. හිත කරදර ගන්න එපා. සතිය එක දිගට පවතින එකක් නෙවෙයි. ඒක වෙනස් වෙන සුළුත්වයක් තියෙනවා. ඔබ සතිය ඇති වෙනකොට සතුටු වුණා නම් අනිවාර්යයෙන්ම නැති වෙනකොට කනගාටු වෙයි. ඒ නිසා ඇති වෙන වගේම නැති වෙන දිහා ඒ සතුටෙන් කනගාටුකින් තොරව බලන්න නම් ඒ යෝගාවචරය මේ සතිය කියන එක Tamange මල්ලට දාගෙන ඒ සතිය ඇති වෙන අවස්ථාවකුත් තියෙනවා නැති වෙන අවස්ථාවකුත් තියෙනවා. විපස්සනා නොකරන එක නැති වෙනකොට සතුට වෙනවා නැති වෙනකොට කනගාටු වෙනවා. විපස්සනා කරන කෙනා දැන ගන්නවා මේ සතිය කියන්නේ වෙනස් වෙන සුළු දෙයක් ඇතිවීම වගේම නැතිවීම තියනවා කියලා. ඒක සතියේ දෝෂයක් නෙමෙයි ඒ සතියේ ස්වභාවයක් කියලා ඉන්නේ එතෙන්ට ගියාට පස්සේ ඉතින් පුදුමාකාර දාහයක් එන්න පටන් ගන්නවා. පුදුමාකාර වෙහෙසක්, දැවිල්ලක්, තැවිල්ලක් එන්න පටන් ගන්නවා. කොහොමද මේ සතිය නැති වෙන දිහා බලලා මේක ත්‍රිලක්ෂණයට දාලා බලන්නේ? සතිය නැති වෙන දිහාවත් ඇති වෙන දිහා වගේ සමසේ බලන්නේ කොහොමද කියලා. ඒක මේ සතිය කියලා කියන්නේ දුක්ඛ ධර්මයක් කියලා කොහොමද අපි තේරුම් ගන්නේ? ඇති වෙනකොට සතුට වෙන දෙයක් නම් නැති වෙනට අනිවාර්යයෙන්ම දුකක්. ඒ වගේම මේ සතිය කියලා කොච්චර අපි බැඳගෙන කර තියාගෙන ගියත් ඒ සතිය අපිට වශී කරගෙන අපිට ඕනේ වැඩ කර ගන්න බෑ. ඒක ඒකට යාට ඕන විදිහට වැඩ කරන්න. ඒක අපිට ආණ්ඩු මට්ටු කරන්න බෑ. අන්නේ වගේ මේ ඉස්සලා අපි කියමු දාන කුසල සීල කුසල සමාජ කුසල කිව්වා වගේ මේ සති ධර්මයක් අනිත්‍ය දුක්ඛ අනාත්මෙට ලක් වෙනවා. ඊට පස්සේ සතිය ප්‍රතිඵලයක් වශයෙන් දීර්ඝ කාලව සතිය තිබීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන සමාධිය ගත්තත් ඒ සමාධිය ධිට්ඨ ධම්ම සුඛයක් ලබා දෙනවා. අම්මා අප්පා නුදුන්න જાති විශාල අභිඥා ඥාන බල ලැබලා දෙනවා. නමුත් ඒකත් අනිත්‍යයි. මේ ලැබෙන සමාධියත් අනිත්‍යයි සමාධිය දුක්ඛ ධර්මයක් බව. එනකොට සැප දෙනවනම් අනිවාර්යයෙන්ම නැතිනකොට ඒක දුක දෙනවා. ඒ නිසා සමාධියේ තියෙන යම් ප්‍රයෝජනයක් හැර සමාධිය කියන්නේ නිවන නෙවෙයි. අන්න මේකටයි ප්‍රඥාව කියලා කියන්නේ. මේකටයි කියන්නේ සීයේ සතියක ඉන්නකොට සතියත් අනිච්ච දුක්ඛ අනාත්තා. සමාධියත් අනිච්ච දුක්ඛ අනාත්තා. අන්නේ බව දන්න ගතියට ප්‍රඥාව තියෙන නිසා ප්‍රඥාව කියන නිසා ප්‍රඥාව ඇති වෙනකොට සතුට වෙනවා ප්‍රඥාව නැති වෙනකොට කනගාටුවක් කියන එකක් එන්න බෑ මොකද ප්‍රඥාව කියන්නේම මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ ඒකට මේ ලාභ සත්කාර සම්මාන සිලෝකවලට විතරක් නෙවෙයි අනිච්ච දුක්ඛ නැත්තම් තියෙන්නේ අපි මේ වඩන චෛතසික ටිකට සද්ධා විදිය සති සමාධි ප්‍රඥා වගේ දේවල් විශේෂයි මේ අනිච්ච දුක්ඛ අනාත්ම බලපානවා ඒ නිසා ඒකට සූදානම් මනසක් ඇති කරගන්නවා කියන්නේ සීල සමාධි ප්‍රඥා නැතුව බෑ. නමුත් සීල සමාධි ප්‍රඥා වලටත් මේ ටිකමයි වෙන්නේ කියන එක අවබෝධ කරන්ඩ නැත්නම් මේ ප්‍රඥා භාවනාව කරන්ඩ නැත්නම් මේ විපස්සනා කරන්ඩ අද තියෙන ලොකුම විසඳගන්න ප්‍රශ්නේ තමයි මේ ඇයි කට්ටියකට මේක වැටහෙන්නේ ඇයි කට්ටියකට වැටෙන්නේ නැත්තේ කියලා. ඒ කියන්නේ මේ සමහරු නිවන් දකින්නම පාරමිතා පුරාගෙන ඇවිල්ලා ඥානගතව හෝ කර්ම ශක්තිය ඇතුවම මේ ලෝකෙ ඉපදිලා මේක තේරුම් ගන්නවද? එහෙම මේ ජීවිතයේ පුහුණුව හරහා සීල සමාධි ප්‍රඥා හරහා අපි මේ මේ මේ කියන හැම සුබ හොඳ හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම බව එක ජීවිතයක ඇති වෙන විපරිණාමයක් නිසා හික්ෂීමක් නිසා ඇති වෙනවද කියන එක සාමාන්‍ය විවෘත මාතෘකාවක්. සමහරකට මේක කියනකොට බුදුහාමරගේ තියෙන ශ්‍රේෂ්ඨත්වයක් මතුවෙනවා. බුදුහාමසේ ඔක්කොමත් කරලා කියලා දීලා තියෙන්නේ අපි ඔය ඉස්රායින් තියාගන්න හදන හැම දෙයක්ම හොඳයි කිව්වත් නරකයි කිව්වත් ඔය දේ අනිච්ච දුක්ඛ අනාත්ම තියෙනවා. ඒකෙන් ඉතා ඒකට අහුවෙච්ච ඒක දන්නේ නැතිකම නිසා දුක් විඳින අන්ධබාලයට කියනවා ලාභ සත්කාර සම්මාන විශ්ේ ආශා කරන මිනිහයි කියලා. එයා මේ ආමිෂේ පවා අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනතු රැස් කරනවා. ඒක නිසා කියනවා යම් මිනිසෙක් තමන් ජීවිත කාලේ පුරාවට නොකා නොබී කාටවත් නොදී ධනක් පිනක් නොකර හම්බ කරලා මරණ වේලාවේදී ඒක අනිවාර්යයෙන්ම නොදන්න කෙනෙක් අතරපත් වෙන සීන බව දැනගෙන තවත් හම්බ කරන එක විතර ත්‍යාගවන්තයෙක් ලෝකයේ ඇත්තේ නැහැ කියලා. මරණයේදී ඔක්කොම දීලා දෙන්න තියෙදි ඌ තාව රෑදවල් අමුඩ ගහගෙන හම්බ කරනවා. මේ ළඟදී මට ඊමේල් එකක් ඇවිල්ලා තිබුණා මේ ඒකේ අවධානයට ඒ නිදර්ශනයක් දාලා තිබුණා ඇමරිකන් මහත්තයෙක් ඉතින් බොහොම මහන්සි වෙලා බිලියන 1.9ක් හම්බ කරලා තියෙනවා. ඉතින් ඒ හම්බ කරලා හම්බ කරලා ඉවරනකොට ඔන්න මනුස්සයාට ඒක බුද්ධ විද ගන්න වෙලාවක් හම්බ වෙලා මනුස්සයා මැරිලා ගිහිල්ලා. මරණය පස්සේ අර 1.9ම ගෑණිට ගිහිල්ලා තියෙනවා. ගෑණි ඩ්‍රයිවර් කතාද බැන්දාලු. ඉතින් ගෑණි ඩ්‍රයිවර් දැන් ගෑණිත් එක්ක යන ගමන් කිව්වලු මම මෙච්චර කල් මහත්ය හම්බ කරේ මට බව මම දැනගෙන හිටියේ නෑනේ කිව්වලු. මෙච්චර දැන් ඌටත් බැන බැන උදේ දවල් රෑ ඕවර් ටයිම් කරන වැඩ අර ගන්නවා. හැබැයි හම්බ කරලා තියෙන්නේ මට තමයි. මොකද ඒ දවස් වලින් තමයි ගෑණිත් එක්ක මෙයාගේ සම්බන්ධයක් තිබිලා තියෙන්නේ. මහත්ය ඉන්නකොටම. ඒ නිසා අපි හම්බ කරලා ඔය දෙන්න බලන දේ හම්බ කරපු දේ කවම කවදාවත් Taman කැමැති කෙනාට දායාද වෙන්නේ නැහැ. ඒකට කියනවා අප්‍රිය දායාදේ කියලා. ඉතින් මේ එකතු වෙච්ච ලාභ සත්කාර ටික තමයි අප්‍රිය දායාදයෙන් බාටපත් වෙන. භාවිතා කරපු ටික හෝ දන් දීපු ටික නෙවෙයි. එහෙම නැත්නම් මේ දාන්න පින්න දීපු ටික හදා බෙදාගත්ත ටික නෙවෙයි. ඉතින් මේ වගේ දෙයක් තමයි ජීවිතේ තියෙන පරම වටිනා දේ කියලා අර්ථ උගන්නන සාස්ත්‍රය තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. අර්ථ ශාස්ත්‍රය කියලා කියන්නේ භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා අත්තක්ත පඤ්ඤා අසුචි මනුස්සා කියලා බුදුදහමසේ සඳහන් කරලා තියෙනවා. අපි කවුරු හරි ඇසුරු කරනවා නම් ඇසුරු කරන්නේ අපිට ලාභයක් තියෙනවා නම් විතරයි. භජಂತಿ සේවಂತಿ අපි භජනය කරනවා නම් සේවනය කරනවා නම් භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා. ඒක අපි කියලා තියෙනවා කාර්ය කරන තුරු කාගෙත් රැවටෙනවා. ඒකල්ල ඒකට යටින් සඳහන් කරලා තියෙනවා අත්තක්ත පඤ්ඤා අසුචි මනුස්සා. මනුස්සයා වැඩ කරන්නේ රුපියල් වලටමයි ඒක නිසා මිනිස්සු අසුචි. මිනිස්සු සම්පූර්ණ වැඩ කරන රුපියල් අර්ථ ශාස්ත්‍රය. ඉතින් ඒ අර්ථ ශාස්ත්‍රය මේ හා සමාන දුකක් ගෙනත් දෙනවා. ඒ ඒකට තමයි මේ ආර්ථික විද්‍යාව කියලා අපි ලකුවට සම්මාන සලෝක දීගෙන අපි පුළුවන් තරම් ඉක්මනට දැන මේ ආර්ථිකය පරිපාලනය කරන සැලසුම් කරගෙන ලොකු කුට්ටිය කඩා ගන්න. නමුත් ඒකේ අවසාන ඵලය වෙන්නේ ඩ්‍රයිවර් hina වෙලා කියනවා අනේ අපි දන්නේ නැහැ මේ මහත්තයා ඉන්නකම් මටනේ හම්බ කරලා තියෙන්නේ කියලා. අන්න එදාට තමයි තේරෙන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක વિષය මකරකට වැඩිය භයානකයි. ඉතින් ඒ වාගේ ආර්ථිකයක් දුවන ලෝකෙක ඇතර මේ දැනට උනත් ඒ ආර්ථිකය දුවන ලෝකේ යට තියෙන මොකද්ද කියලා බැලුවොත් ඒකේ ඉන්නේ මකරය බව තේරෙනවා. ඒකේ වැඩ කරන්නේ මුර්ගයෝ නාගයෝ මකරයෝ කිසිසේත්ම කිසිම සදාචාරයක් නැති මහා මකරයෝ 360 268 දෙනෙක් ඉන්නවලු. ඒ 68 දෙනා තමයි මුළු ලෝකේ තියෙන ලොකුම කොම්පැනි CEOස්ලා. ඒගොල්ලෝ තමයි මුළු ලෝකෙම පාලනය කරන්නේ. ඒකම මිනිස්සුන්ට කිසිම බයක් ලැජ්ජාවක් හෝ සදාචාරයක් නැහැ. ඒගොල්ලන්ගේ තමයි බැංකු ටිකත්, ඒගොල්ලන් තමයි ව්‍යවස්ථාවත්, ඒගොල්ලන් තමයි ප්‍රවෘත්ති පත්‍රත්, ඒගොල්ලන් තමයි මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකත්, මේ ෆැෂන්ස් ඔක්කොම ඒගොල්ලෝ හදලා තියලා තියෙන්නේ. ඒගොල්ලෝ නටන පද ගහන පදේට තමයි අපි නටන්නේ. මොකක්වත් නිසා නෙවෙයි. අපි කොහෙන් හරි කමන්නේ ලාභ සත්කාර සිලෝක හොයන නිසා. එතැයි යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ලාභ සත්කාර සිලෝක විශේෂ පැත්තක තියලා ප්‍රයෝජනෙ සලකලා බත් ටිකක් කනවා. ප්‍රයෝජනෙ සලකලා ඇඳුම් ටිකක් අඳිනවා. ප්‍රයෝජන සලකලා ලැබිච්ච නිවහනක වට කරන ප්‍රයෝජන සලකලා බෙහෙතක් පාවිච්චි කරන කෙනාට අර කිසි කෙනෙක්ගේ සාපේ බලපාන්නේ නැහැ. යම් කිසි කෙනෙක් හිතනවා නෑ නෑ කාද කෑවට මැදි හෙටත් කෑම ටිකක් හොයාගන්න ඕන කියලා ගොඩ ගහන්න සැලසුම් කරනවනම් ඇඳුම් අඳින්නේ මේ විලි වහ ගන්න නෙවෙයි මේ ෆැෂන් එකට වෙනවනම් දේවල් හදන්න මේ වැසට දෙමෙන එකට නෙවෙයි අල්ලපු ගෙදරට පෙන්වන්න නම් ඒ වුණා තමයි බෙහෙත් බොන්නේ ලොකු ලොකු දොස්තරකින් හොයා ගන්න ඕන කම මිසක් ලෙඩේ තියනවට නෙවෙයි නම් අපි වැඩ කරන්නේ ඔය මුර්ගියන්ගේ ආර්ථික ක්‍රමයට තමයි ඒක දැන් මේ වෙනකොට හරිය ලස්සනට එළියට එමින් පවතිනවා. <clears throat> ඒකට හේතුව එක පැත්තකින් බලනකොට මේ තාක්ෂණික යුගයේ වසංගන්න බැරි තරම් තොරතුරු එළියට ඇවිල්ලා තියෙනවා. නමුත් අපිට ඒව බලන්න වෙලාවක් නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ හොඳින් හෝ නරකින් ලාභ සත්කාර හොයන්න. ඉතින් ඒක නිසා එවැනි මෙහෙයුමක්, එවැනි ගුණයක්, එවැනි යොමුවක් සහිතව ගත කරනකොට අනිවාර්යයෙන් මේ මිනිසයා තමන්ගේ දුවා දරුවන්ටත් මේ දෑවැද්ද තමයි දෙන්නේ. හොඳ ඉස්කෝලේකට යවලා පුළුවන් තරම් උගන්වන්න ඉක්මනට ලාභ සත්කාර හොයන්න තමයි. ඉතින් එයාට වෙන හෝනියමක් කරන්න ඕනේ වෙන කවුරක්වත්. අර දෙමාපියන්ගේ පාරම යනවා. බුදුරජාණන් වහන්සේ සාවල් කුමාරට දුන්නේ මොකද්ද කියලා අහන්න දෑවැද්දට. යසෝදරාගෝ ඕන් එනවා. ඒ සයිතුය විතාන අර සීයෝ එනේ නරසීය. කොරණසල ඔක්කොම තියන පුතේ ගිහිල්ලා ඉල්ලගෙන වරෙන් දෑවැද්ද කියලා තමයි රාහුල කුමාරයා ළඟට යවන්නේ. බුදුරජාණන් ශාල්ලන් කියලා අර කිරි කටේ කිරි සමුදුවක් කියන තී රාහුල පුංචි ආන්දරෝ ඊළ සාරිපුත් ආනෝ කියන ඕනෝක පැවිදි කරපන් කියන. එච්චරයි දුන්න දෑවැද්ද. දැන් එදා ඉඳලා පුතෝදන රජුරෝ තරහයි. දසෝදරාව තරහයි. මේ පාරමිතා පුරාණාව මේ තාරා සංඛ්‍ය කල්පලක්ෂය බුදුහාමුදුරෝ ඒකා සංඛ්‍ය කල්පලක්ෂය පාරමිතා පුරාණ වෙලේ තියෙන යසෝදරා. ඒත් මේ වෙලාවේදී පුතාරණ ඉල්ල පැවිදි වුණාට කැමති නැහැ. සුද්ධෝදන රජුරෝ ගිහිල්ලා නඩු කිව්වා. අපම ඔබ වහන්සේ ගියාට පස්සේ මේක පාළුයි ඊට පස්සේ දැන් ඊගාවට හිටපු එකත් අරගෙන ගියා ඊට පස්සේ දෙයියන් ගෙනාමට අම්මෙන් අප්පෙන් අහන්න නැතුව දරුවෝ පැවිදි කරන්න එපයි කියලා මට වරයක් දෙන්නේ මේ බුදු කෙනෙකුට තාත්තා වෙන්න ප්‍රාරම්භිතා පුරාණ ආපු කෙනාට වෙලා තියෙනවා ඉතින් අපි ගැන කුමන කතාවද අපි මොනවද මේ දරුවන්ට පෙන්වලා දෙන ආදර්ශේ අපි මොනවද මේ ආර්ථික ප්‍රතිපදාව කියලා හදලා තියෙන්නේ ඉතින් ඒකත් එක්ක බලනකොට මේ ලාභ සත්කාර සම්මාන විශේෂ දිහා බලනකොට ගිහියන්ගේ ඒ කුලල් කා ගැනීම තෝතෝ වරපල කියලා හඳු ආයුධ ගැනීම පැත්තක තියන්න ආගමක් තුළ නිකායක් තුළ මේ ලාභ සත්කාර ලැබුණාට පස්සේ සිද්ධ වෙලා තියෙන දේවල් බලන්න බුද්ධ ආගමේ දේවල් බලන්න ඕගොල්ලෝ අකමැති නම් කතෝලික සභාවේ කරන දේ බලන්න. ඒක ඔක්කොම ડોකියුමන්ටඩ්. කියව ගන්න බැරි තරම්. ඒක තමයි දැන් අපේ කට්ටිය පොත දිගාර දිගාර ටික ටික කරගෙන කරගෙන යන්නේ. ඉතින් ඒවැනි සංවිධානයක් ඒක කියනකොටම කියන තේ එකම වචන තමයි මොනම විදියකින්වත් සංවිධානයකින් නිවන් හොයන්න බෑ. තනි වෙන්නම ඕනේ. සංවිධානය හදන්න ඕනේ තනි වෙන්න. තනි වෙච්ච ගමන් ලාභ සත්කාර සම්මාන සිලෝක વિશે අපිට අවලංගු වෙලා යනවා. ඒ නිසා සංවිධානයක් හෝ ලාභ සත්කාරයක් හෝ ලැබෙනවා නම් ඒක හැම වෙලාවෙම හොඳකට නෙවෙයි නරකට හිතින් ඉඩ තියෙන නිසා ඒක විෂ මරලා පාවිච්චි කරන්න ඕනේ. කනකොට ඛණ්ඩ ඇම බිලියක් ගිලින් නැතුව. ඇක්චුලි මේකේ බිලියක් තියෙනවා කියලා දැනන කෑවට කමක් නැහැ. gediya පිටින් අල්ලපු ගෙදරේ කනට වැඩි ඉක්මනට කියලා ඛණ්ඩ ගත්තොත් ඇමයි බිලිය දෙකම ගිල්ලට පස්සේ ආය අනුකම්පාව බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා මේ භාවනා ජීවිතයේ එහෙම ලාභ සත්කාර සම්මාන සිලෝකට අහු නොවි ගමන් කරන එක නදියා බැලීමම ඇති කල්යාණ මිත්‍යා කවුද කියලා දැනගන්න. ඒ වගේම මම මොකද්ද කරන්න ඕන කියලා දැනගන්න. හැබැයි අපි ඇතුලේ රසායනික ශරීරේ ඥානගතව තියෙන්නේ මොන ජඩකමක් කරලා හරි ලාභ සත්කාර ගන්න තමයි. ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක ප්‍රතික්ෂේප කරුවොත් මනුස්සකම් පවතින්නේ නැහැ. මනුස්සයාගේ ශරීරය හැදිලා තියෙන්නේ જાතිය බෝ කරන්නයි, අරසා කරන්නයි. පුළුවන් ක්‍රමයට හොඳින් හෝ නරකින් ලාභ සත්කාර හොයන්න. එහෙම නැතුව අපි දුගී මගී යාචක වෙලා හිටියනම් අපිට මේ වගේ අවස්ථා ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒ ලාභ සත්කාර සිලෝක විශේෂ තියෙන භයානකම තමයි සීමාව දන්නේ නැතිවම. කොච්චරක් ඇද්ද කියලා කියන්න බෑ. දැන් මෙච්චරක් හම්බුනට පස්සේ මම බණ්ඩ භාවන බණ්ඩ දාන්නට පිනට යොදවනවා. මෙච්චරකට පස්සේ මම අනිත් අයත් එක්ක හදා බෙදා ගන්න තමයි විවේකයේ පිංස ගත කරනවායි කියලා ඒ ලාභ සත්කාර વિશે කවදාකවත් ඒ මනුස්සයාට ඒ සීමාව පන්නන්න දෙන්නේ නැහැ. එයා ඉතින් යනකොට තව සීමාවක් ඉස්සරහට යනවා. ඒක දිගේ දිගේ දිගේ යනවා මිසක් ආ. ඒ නිසා මේ පුද්ගලයාට නැත්තම් ඒක පිළිබඳව සීමාවක්, ඒක පිළිබඳව පාලනයක් එයාට කියන පෘතජ්ජනයයි කියලා. යම් වෙලාවක මේ මගේ යැපීමට මගේ ප්‍රයෝජනෙ සලකලා මේ ඇති ඊට පස්සේ මම ආධ්‍යාත්මයට යන්න ඕනේ. එහෙම නැත්නම් මම මගේ සුභ සිද්ධිය බලන්න ඕන කියන මනසට අපි කියනවා යෝගාවචරය කියලා. ඒක ඔප්පු කරපමණසාර කියනවා සීක පුද්ගලයෙක් කියලා. එහෙම නැතු අසීමිතව මේ ලාභ සත්කාර વિશે අනේකට කියනවා පෘථග්ජනයයි කියලා කියන්නේ. දැන් මෙතෙන්ට යනකම් ඇහැට රූප පෙන්වන්න නැතුව හිටියොත් ඇහැ සවුත් වෙන නිසා ඇහැට රූප ඕනේ. නැති හිටියොත් ඇහි ක්‍රියාකාරකම් අතරලා මුලින් නරක වෙනවා. මෙතනින් එහාට අතිශෝක්තිය ඕනට වැඩි. දැන් මෙතනින් එහාට මම නතර කරන්න ඕන කියලා රූප බැලීමේ සීමාව දන්නේ නැති එක්කන පුතඥයයි. අපේ කණ්ඩ සද්ද නැතුව ඉන්න බෑ. මේ මොලේ වර්ධනයේට කනේ ශබ්ද එන්න ඕනේ. ඒ ඒ ප්‍රමාණයක් තියෙනවා කනට අවශ්‍ය කරන්නා වූ ශබ්ද ප්‍රමාණය. නමුත් ඒක ඉක්මවල ගිහලා අසීමිතව කර්ණ රසායන සංගීත අහන්නම දවස ගත කරනවනම් සීමාව දන්නේ නැත්නම් පුතඥය කියලා. ඒ වගේම අපිට නාසයේද යම් ප්‍රමාණයක් ගඳ සුවඳ දැනෙන්න ඕනේ. ඒත් එක්කම තමයි මොලේ පරිණාම වෙලා තියෙන නිසා ගඳ සුවඳ නැති වුණොත් මොලේ වර්ධනයේ සෑයන අඩු වෙනවා. මොලේ වර්ධනය අඩු වුණොත් ගඳ සුවඳ දැනීම අඩු වෙනවා. ඒක නිසා මේ මෙතන මෙතන මේ ලෝකේ තියෙන ප්‍රමාණයටම වැඩ ගන්න පුළුවන්කමක් තියෙනවා සතෙක්ගේ ඉව බලනවා වගේ. නමුත් ඒක විසි අසීමිතව මේ සෙන් જાති හොයන්නයි ලතු උලන්නයි පටන් අරගත්තොත් විනාශයට යනවා. බඩට යම් ප්‍රමාණයක බත් ඕන. කටට යම් ප්‍රමාණයකට බත් ඕනේ. රසය යම් ප්‍රමාණයක් ඕනේ. ඒක නැතුව ජීවත් කරවන්න බෑ. සරුවචනාංශත් පින්නපාතේ කරනවා. නමුත් ඒකට මෙච්චර ව්‍යාපාර මෙච්චර මේ භෝජන සංග්‍රහ මේ තරම්ම කටයුතු කරන්න පටන් අරගපස්සේ මල පනිනවා. මල පයින් කරාට කියන පුතත් මේ අපි කය පවත්තන්න යම් ප්‍රමාණයකට සම්පහසමන් ටිකක් ඕන. මේ තරම්ම සුඛෝපභෝගී දේවල් මේ තරම්ම පාරිභෝගිකත්වයට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම පෘථිවිය රත් වෙනවා. අනිවාර්යයෙන්ම දූෂිත පරිසරයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒකේ සීමාව දන්නේ නැති කාරගෙන පුතඥයයි කියලා. මනසට යම් ප්‍රමාණයක චින්තනයක් අවශ්‍යයි. චේතන අවශ්‍යයි. ඒ චින්තනයේ ඉක්මවලා අසීමිතව මොළ මොළේ වැඩ කරන්න පටන් අරගත්තොත් ඉතින් මොළේ නරක වෙනවා. ඒ නිසා මේ හැම වෙලාවෙදීම ඒ තන සීමාව හානිකර දන සහ ප්‍රයෝජන සරකල තන නොදන්න කෙනාට පෘ탁 ජන වචනේ පෘ탁 පෘ탁 කියලා සඳහන් කරලා තිනවා සීමාව දැනෙන්නේ මේ ලෝකේ වස්තු නැතිකම නිසා නෙවෙයි අපි පෙළෙන්නේ ප්‍රමාණි දන්නේ නැතුව වැඩිපුර පාවිච්චි කරත් පේනවා ප්‍රමාණි නැතිස අඩු උනත් පේනවා ඒ නිසා යම් කිසි කෙනෙක් හරියට යනකොට මෙච්චරයි ගන්න දැන් මේක තමයි පරෝධින සලකලා කියලා නතර කරන්න දන්නවනම් ඒ පුද්ගලයා වස්තු වශී කරගත්ත පාලනය කරන කෙනෙක් බාඩපත් වෙනවා එහෙම නැත්නම් එයා වස්තු වලින් පාලනය වෙන කෙනෙක් බාඩපත් වෙනවා ඒ එවැනි පාලනයක් තමයි මේ පැවිද්ද උගන්වන්නේ පැවිද්දදී මේ පින්නපාතේ කියන්නේ මේකයි සීවර කියලා කියන්නේ මේකයි ශීනාසන කියන්නේ මේකයි, බෙහෙත් පිළිකර කියන්නේ මේකයි කියලා ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කිරීම තමයි සර්වචනාචි අපට පෙන්ලා දෙන තියෙන්නේ. ඒකේ වෙලාව හැටියට වෙනස් වෙනවා. ඒ ප්‍රයෝජනේ සලකන්නේ නැතුව මේව ගොඩ ගහන්නයි එහෙම නැත්නම් ඒ අනෝ මට ලැබෙනවා අනික කාට ලැබෙන්නේ නැහැ කියලා මාන්නක්කාරය ඇති කරන්න ගියොත් එයාගේ ගිහියගේ පු탁ඥයාගේ කිසි වෙනසක් නැත්තේ නෑ. ඒ නිසා මේ පාඩම මේ බුදුහාමුදුරුවෝ මේ සාරෝපම සූත්‍රයෙන් පෙන්වන හදන පාඩම කිසිම ලෞකික විෂය තියෙන පොතක ලියවිලා නැහැ. ලියවන්නෙත් නැහැ. ලිව්වොත් විෂයක් වෙන්නේ නැහැ ඒක. මොකද හැම විෂයයකම හරහට යන්නේ මේ. ඒ නිසා මේ සර්වචන් වහන්සේගේ මේ ඉගැන්වීම් දන් දෙන නැත්තඳ අහන්න හම්බ වෙන්නේ නැහැ. දන් දෙන කෙනාට කිව්වොත් එහෙම හාමුදුරට දාන්නේ නැති වෙනවා. ඒ නිසා හාමුදුරුවෝ කියන්නේ පුළුවන් තරම් දන් දීපන් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ දන් දුන්නේ කනට සිල් රකින්නවා. සිල් රකින්නාට කියනවා සිල් නැතිවත් අසුර කරන්න එපා. සිල් නැතිවත් හොඳ නෑ. සිල් නැතිවත් තමයි හොඳයි කියලා එයාට සාමාන්‍ය මාන්නයක් ඇති කරලා දෙන කතාව තමයි සීලෙදී උගන්වන්නේ. ඊට පස්සේ සමාධියට ගියාට පස්සෙත් කියනවා සමාධිය උත්තරමනිෂ ධර්මයක්. අනික මිනිස්සු නිකම්ම නිකම් මිනිස්සුයෝ. නරබණුව. ඔබ එහෙම නෙවෙයි. ඔබට මෙන්න ධ්‍යාන තියෙනවා කියලා ඒ පුම්බන දේවල් තමයි ආගම උතෙන් යනකම්ම ආගම යනවා. මත් මේ ඔක්කොගෙම ඇති වෙන තියෙන මේ ලාභ සත්කාර සිලෝක වලට ගියාම Tamanටම අහේනිය පිණිසිනා දේවදත්ත කෙනෙක් වෙනවා කියන එක තමයි විපස්සනා දුගන්නන්නේ. ඒ නිසා උංගව දෙනෙක් විපස්සනාව අමාරුයි කියනවා. මොකක්වත් නිසා නෙවෙයි ඉගෙන ගන්න ඕන නැති නිසා. ඉගෙන ගන්න අවශ්‍ය නැති නිසා. ඒක නිසා මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා තියෙන්නත් ඕනේ. දන් දීලා තියෙන්නත් ඕනේ. නමුත් ඔය ඔක්කොමලා කියන බණ එක්ක යන්න බෑ විපස්සනා කරන කෙනාට ඒ ධර්මවල තියෙන විෂ කපලා ගමනට බාධා නොවි. උදකලාවට බාධා නොවි. ඉදිරියට යන ටික ගණ්ඩ හැම බණක් අහලම බෑ. ඒකට අදාළ දේ ඇහෙනවා ඇහෙන්න ඕනේ. ඒක අපි තේරුම් අරගන්න ඕනේ මේ මේ ආත්ම කරන පිනක් නෙවෙයි. පෙරකල පිනක් නිසා අපිට ලැබුණා. මේක දිරව ගන්න අමාරුයි. මොකද කොහොම හරි ඒක දිරවගත්තේ නැත්නම් අපිට පරි ආසන ආසනෙට ගිහිල්ලා පරියන්කට ගිහිල්ලා අරමුණත් එක්ක ඉන්න බෑ. හිත හරියට කාමයට දුවනවා. සක්මනකට ගිහිල්ලා සක්මනේ ඉන්න බෑ. මොකද ලාභ සත්කාර විශේෂමයි වැඩ කරන්නේ. මේක දන්නවනම් අපිට ඒක පැත්තක දාලා මේ අරමුණේ ඉඳීම ඒකාකාරී වුණත් වටිනාකමක් තේරෙනවා. සක්මන් කරනකොට මම මේ ඇවිදින බව දන්නකම <clears throat> ලෝකෙදින් ලොකුම කුසලයේ බව තේරෙනවා. ඒකට එන්නකොටට අමාරුද කියලා තේරෙනවා. ඒ වගේම කනකොට බොනකොට යනකොට එනකොට මේ ඉන්න ඉරියව්ව දන්නවනම් ඒ සියලු දාන කුසල් වලට වැඩිය මේක වටිනවා. සියලු සීල කුසල් වලට වැඩිය මේක වටිනවා. සියලු සමාධි කුසල් වලට මේක වැඩි වටිනවා. මේ තමන් ඉන්න මේ වර්තමාන මොහොත දන්නවා කියලා. ඉතින් මේක තේරුම් ගන්න බැරි මේ ලාභ සත්කාරයට තියෙන අතිරේක ලාභය නිසා. කැමැත්ත නිසා. මොකද මේ ඉඳගෙන ඉඳලා හුස්ම දිහා බලන් හිටියට ලාභය සත්කාරය සම්මානශීලක හම්බෙන්නේ නැහැ නේ හොලන්නේ. ඇවිදිනකොට ඇවිදිනවා කියලා දැක්කයි කියලා මොකද්ද අපිට හම්බෙන්නේ? කනකොට එනකොට යනකොට බොනකොට ඒ දේ දැනගත්තා කියලා මොනවද ලැබෙන්නේ? ඒ නිසා අපේ හිත ඉබේම දේවදත්ත පැත්තට ආදිනවා. ඒ ඔක්කොම පැත්තක දාලා ලාභ සත්කාර දෙහිට යනවා. ආන්න මේක ඒ වෙන වෙන වෙලාවෙදීම දැක්කන්න පුළුවන් නම් බුදුන් කියලා කියන්නේ ඉන්න ඉරියව්ව දන්න එක. දේවදත්ත කියලා කියන්නේ මේට වැඩි හොඳයි ඉරියව් මාරු කරනවා නම්. මේට වැඩි හොඳයි අරමුණු මාරු කරනවා නම්. මේට වැඩි හොඳයි අතීත අනාගත බලනවා නම්. මේට වැඩි හොඳයි අරයමයා ගැන බලනවා. කියනකොටම දැනගන්න ඕනේ මේ ප්‍රශ්නයක් නෑ. ඔය දෙන්නම දෙපැත්තේ ඉන්නවා. මේක තමයි දේවදත්ත කියන්නේ. ඒක නිසා කරුණා කරලා දේවදත්ත කඩුව දෙන්න යන්න එපා. බුද්ධ ඥානක පැත්තට යන්න. මේ ලාභ සත්කාර વિશે අපේ හිත කොච්චර වශී කරගෙන තියෙනවද කියලා බැලුවොත් තමන් තමන්ගේ කවබෝධ කරගන්නවා වගේ අදාකවත් කවුරුත් දෙන උපදේශයක් එච්චර ගැම්මක් ඉන්නේ නැහැ. හැම වෙලාවෙම මතක තියාගන්න අපේ හිත වම මම දැන් මෙතන කියන තැන ඉන්නේ නැත්නම් සුද්ධතම තියෙන ලාභ සත්කාර සම්මාන සිල්ලක විශේෂයි මත් වෙලා. අනිත් පැත්තෙන් කියන්න පුළුවන් යම් වෙලාවක යෝගාවචර එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉන්නවා නම් එයා ඒ ලාභ සත්කාර මේ දාරුණික දරුණු විශේෂයට 100ක් උත්තර දෙනවා. නිසා අපි දවස් 30 පරියන්කයක් තිස්සේ පුළුවන් තරම් උත්සාහ කරොත් මේක තේරෙන්නේ නැතුණා ශ්‍රද්ධාවෙන් හරි බාර අරගෙන මේ දරුණු ලාභ සත්කාර සම්මාන විශේෂයට තිතක් තැබීමක් වශයෙන් වර්තමාන හිත පවත්වන්න පුළුවන් නම් ඒක මේ ඇබ්බැහියට එන එකක්වත් ආරෙන් එන එකක්වත් නෙවෙයි බණ අහලම හරි යහ කල්පනාවෙන් ඉඳලා යෝනිසමස්කාරයෙන් දැනගත්තොත් පමණක් කලහක්ක. ඉතින් ඒක නිසා ඊවැනි දේවල් අපි නැවත නැවත භාවනා කරනකොට අහමින් හිත අලුත් කරමින් අලුත් කරමින් ගියේ නැත්නම් අපිට අර තාමත් අර හිල් වලින් කුපරච්ච තැන් වලින් වතුර ලික් වෙන්න වගේ ලාභ සත්කාර විශ්ය ඇවිල්ලා හොල්මන් කරනවා. ඒක අපි తాවකාලිකව තමයි මේ වෙලාවේ නැත කරන්නේ. නමුත් කරගෙන කරගෙන යනකොට කවදා හරි තමයි තේරෙයි බුදුජානන්සේ මේ දේවදත්ත සම්බන්ධ කරන මේ ඉදිරිපත් කරපු නිදර්ශනයෙන් පෙන්වන්නේ දේවදත්තත් ඔක්ක කණේ නෙමෙයි අප ඇතුලේ දැනට තියෙන භාවනා කරන තමන් තුළ තියෙන මේ ලාභ සත්කාර සම්මාන વિષය මහාය මහායාන බුද්ධ ආගමේ සඳහන් කරලා තියෙනවා. හැන්දෑවේ ගෙට එන හොරා තමන්ගේ පුතාය කියලා වර්ධවා තේරුම් ගත්ත මනුස්සයාට මොනතරම් හානියක් සිද්ධ වෙයිද? අන්න ඒ වගේ මේ ලාභ සත්කාර සම්මාන සිලෝක વિશે ගෙට එනකොට ඒක මට හොඳ එකක් කියලා හිතන මනුස්සයාට ඒක නිසාම ඇතුළ විනාශය ප්‍රමාණ කරන්න බෑ. ඒ හැම වෙලාවෙම හැන්ද වෙලා හැන්ද වෙලා කියලා හිතා ගන්න හැම වෙලාවෙම ගෙටක වදින්න හදන්නේ. ලාභ සත්කාර සම්මාන વિશે කියලා හිතා ගන්න. ඒ විනෝඩ බුදුහාමර අපිට කියලා තියෙනවා. මේ මම දැන් මෙතන කියන තැනට ඉන්න. මම දැන් මෙතන තනිය ඉන්නකොට අරක ප්‍රශ්නකට උත්තරය හම් වෙනවා කලියුත්තකුත් තියෙනවා. අපි යම් කරලා අත්දැකීම් ප්‍රමාණිකුත් තියෙනවා. තේරෙන්නේ නැති වුණාට අනිවාර්යයෙන් මේකට උරුවක් අබ්බැහියක් ඇති වුණොත් අපි ඒ සම්‍යක් පැත්තට සර්වචනසික පැත්තට කෙලෙස් නැති පැත්තට ඡන්ද දෙන නිසා අපි උත්සාහයක් ගන්න ඕනේ වැටි වැටි නැගිටිනා වගේ ඒ දාරුණිකෝ දරුණු ලාභ සත්කාර සම්මාන සිලෝක පැත්තට යන අබ්බැහිය කඩලා නීරස වුණත් ඒකාකාරී වුණත් මේ වර්තමානයේ හිත පැවැත්වුවොත් අපි ඒකට ප්‍රායෝගික උත්තරයක් දුන්නා වෙනවා. ඉතින් ඒ මතක් කිරීමත් එක්කම දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරන්නයි මම අදහස් කරන්නේ සියලු දිනාටම ඒ තමන්ගේ තියෙන අත්දැකීම් ප්‍රමාණය හරියට පාරට දාගෙන හැකිතාක් දුරට වර්තමානයේ හිත පැවැත්වීමේ ආභ සත්කාර සම්මාන વિશે ඇති වෙන මදය පමාදය නැති කරලා වර්තමාන මොහොතේ තියෙන අප්‍රමාදයේ දිනු කරගන්න දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශිරු දිනාටම දරුවන් සරණයි. ඉතින් කාලතරණ හැකෙනම් අදහස් කරලා තියෙන්නේ මේ පිටින් අපේ භාගයක් විතර වගේ පිරිසජ්ජහනාවක් කරන්න. නමුත් මම ඒකට ඉඩ තියලා දවසේ වැඩ කටයුතු නිමව නොවුනත් මෙතනදී ඒත්තාවතා ආදී ගාථා සජ්ජහනා කරලා සියලු ලෝකවාසී සත්වෝන් සමග සත්වයන් සමග මේ පින හදා බෙදා ගැනීම කටයුත්තට යන්නයි ඒ නිසා සියලුම දෙනා එකතුව ඊතාවතා ජාති ගාථා සජ්ජායනා කිරීමෙන් පින්පැමිණ වීමට සහ අනුමෝදනා කරවීමට පෙළඹෙමු.